සාදරෙන් පිළිගන්න කාලන්න මං බුද්ධික ආතෙල්න්න ආර්ශ මේ අද පොළපූල් එක කට්ටිය පරාදයි <laughs> පොළපූල් එක අනුව සල්ලිවට දාන තිබ්බෝක <laughs> කරවාගන තිබ ගන අර්ශ සියට පනස් තුනක් ප්‍රතිශතයක් තියෙන කියලා කියන්න පොල්ලත් තියෙන හරිනේ ලොජිකලේ දාතින ටික මමත් ඉන්න ඕන මම් තියන්න ම දම්මා ගඩග දස් අසාධරනමට පොට් කරන්න වලවරත්තු කඩවනා ගට්ටි මම බ්ලොක් කරන ඇත්තට මේ <laughs> මේ බයමට මේ බ්ලොක් කරම අල්ලව අන්බ්ලොක් කරන්නට දන්නේ මේ <laughs> ඒ හගන්න අමාරුවේ කියලා බ්ලොක් කරේ නැත්නම් මට අගල් බ්ලොක් කරන්න මේ ඉතින් මොනවද අපි යන ටොපික් එක අද අපි තීරණය කළා මේ VPN සහ මේ Facebook කතන්දරන කතා නොකර ඉන්නනේ එකක් තමයි මට මේ ටිකේම Twitter එකේ දැක්කම මගේ අර බ්ලඩ් ලෙවල් එක වෙන උඩ ලෙවල් එක තියෙන්නේ කියන්නේ ඔන්න මෙන්න පුපුරන ලෙවල් එක නිසා මම තීරණය කරා මේ කටහාගෙන ඉන්නගට සතියක් දෙම ඔන්න වීපෙන් වලට එහෙම කතා කරන්න යන්න Google තියෙනනේ Google කරන්න වීපෙන් කියලා ඔන්න තර උත්තර තියෙනවා අපි යමු මේ හැමෝටම ඕන දැන් ගොඩක් කට්ටිය දැන් ඔක්ක නම් වීපෙන් ගැන කතා කරන්නේ මේක අහන්නේ කියලා ගොඩක් කට්ටිය දැන් ඔක්ක එහෙනම් අපි අන්තිමට කතා කරමු අන්තිම හරිය ඔය කතා කරමු හැබැයි සමහර එක අපි අන්තිමට වීපෙන් ගැන කතා කරනවා 59 වෙනි වගේ කවදාවත් පටන් ගත්තගෙන මේ <laughs> නිසා කියන්න බෑ මාතෘකාට අදාළව කතා <laughs> කිරීම දුර්වල ඊළඟට තව කම්ප්ලේන්ට් එකක් තිබ්බ ප්‍රශ්න ඇහුවම ප්‍රශ්නට ඉනා වෙන්න එපා කියලා ඒක ඉතින් අපි පටන් ගත්ත දවස් ඉඳන් කරන වැඩක් අපි ඇත්තටම ඉනා වෙන්නේ අහිංසකවනේ <laughs> අහිංසක ඉනාව අපේ අහිංසක ඉනාවක් තියෙන්නේ ජෝක් කරේ නැහැ කියලා තව කෙනෙක් කම්ප්ලේන්ට් කරලා ජෝක් කරන්නේ හර්ෂයන්නේ බෑ හර්ෂ ජොබ් එකෙන් අයින් වුණානේ මොකද උනේ? පැන්නුවා. හර්ෂට අවුරුදු දෙකකට වඩා එකතැන ඉන්න බෑ කියලා මට පොඩි මේකක් තියෙනවා. ඔය ඔය කියන්නේ බෑ දැන් මේක අලුත් එක ඇහුවත් ගැහුවත් ඉවරයි. <laughs> හර්ෂ ඉන්න යන දැන් මේ ට්‍රෙන්ඩ් එකක් තියෙනවා ලෝකේ අර මේ ජොබ්බල අවුරුත් දෙකෙන් දෙකට මාරුන් නැත්තන් අර සැලරි එක පා ගොඩක් වැඩි කරගන්න වැඩි කරගන්න මෝ ඒක කියවල සුරා කියලා හිතාගෙන ඉන්නේ දැන් ඔබට ඒ කියන විදිහට ඇත්තටම දැන් අපි හිතමු දැන් මේ අපි ටෙක් කතා පටන් ගන්න කාලේ ගත්ත පඩිය amount එක කියන්න අවශ්‍ය නැහැ දැන් අවුරුදු 9කට කලින්නේ ඔව් දැන් පඩියයි ගත්තොත් කීයක ගුණාකාරයක්ද 10 10ක වගේ මගේ ගත්තොත් <laughs> දායකට මට ඇත්තටම දැන් හරියට පඩියක් නැති ඉන්න කියන්නේ ඇත්තටම ගත්තොත් දැන් මට මේ හම්බෙයි උතු පඩිය ගත්තොත් එහෙම අපොයිට වැඩි හම්බෙයි උතු පඩිය ගත්තොත් මමත් ඉතින් මට <laughs> ඔව් බුද්ධික ඒ කියන්නේ ජොබ් එක පටන් ගත්ත කාලේද ඔව් දැන් එක් කතා පටන් ගත්ත දැන් මෙහෙම අවුරුදු දෙකෙන් දෙකට ගත්තොත් අවුරුදු 9ක් නේ ඒකට අවුරුදු 9ක් අනුව ඩබල් පැනගෙන ගියොත් එහෙම මූ කියනටට 10 ගුණයකට වැඩි වෙන්න ඕනේ නෑන ජොබ්ක පටන්ගත කාලේ මං ඒන්නකට ජොබ්ක පටන්ගන ඊට පස්සේ හරි හැර ම ගැන තැනිදන් දෙක දෙක පැන්නන අවුරුල් නමයක් ඇතුළට පනින කි පරක්පුල ආණ්ඩු වැඩගනගෙනකට දැනගෙන නට කි පර පයි හඩ දෙකේ වගේ ඇත්තිෙන දා නමයට දන්න මගේ බැලුවොත් අත හතර හර මගෙත් නෑ ආන මගෙන ලොකොට වැඩිුණා වෙන වෙන ක්‍රමාණු ඒ කියන්නේ මං ඇත්තටම ඒ කියන්නේ මේ ඇත්තටම දැන් ඉන්න ජොබ් එකේ නේ මං ඉස්සලින් ජොබ් එකේ මේ <laughs> ඉන්න ජොබ් එකේ වොලන්ටියරි ජොබ් එක අයින් වෙන කලින් මගේ වැඩිලා තිබ්බා මං අයින් වුණේ කි 2014 නේ 14 අයින් වුණේ ඔව් 2014 අයින් වුණේ අවුරුදු 4කට කලින් අවුරු අවුරුදු 4ක් කියලා හිතා ගන්නත් බෑ වැඩිලා තියෙන අට ගුණයක් නම් දැන් ඒක මයිනස් වැඩ කාලින් ලංකාවත් ඒවිදිට පල්ලට ගින්තින එකන එලවෙල්ල ඇති වැඩන නවගුණකට වඩ බඩ අදමට විසකෙක් මට කියෙන මේ දැන් මොකක්කරම ප්‍රීමියගෙන් සල්ලි දානට තවගෙනට මේ මම අගත කවදක් සල්ලි හමදාව විසකාලින් හරිල්ලගෙන එක ප්‍රීමි කරන්න ට මඟ ඒටම හටිය සල්ලිගන්න මතක්න්න කො ටම ටම කරන්න එමට සල්ලිගතරන්න ගත බයිකන්න මගදීරී තමයි මොන හේතුවෙන් සල්ලි ගන්න. එන හොරගම් කරන්න එපා. ආසනවන් තිලමින් 500ක් කියලා ගන්න, ඒක ප්‍රීමේ ගන්න, අර කරන්න. අනේ මට කන්න දීපන් කියලා. ඔය කිව්වම මතක් වුණා ඇත්තටම මම ඒ වගේම හිඟා ලෙවල් එකක් මේ මැලේසියා ගිය එකපාරක්. මගේ තියරයක් තියෙන සත පහක්වත් ගෙනියන්නේ නැහැ. මං ATM network එක මත පුතුම ටස්ට ගත්තිය මේ රටේ එටිය වැඩ කර වැලේසියාවල එහෙම නෑ වැලේසියා වැඩ කරා මං ඒ කියන්නේ 12 පස්සේ වැඩ කරන්න තියෙන්නේ 2000 2006 හතේ කාලේ 6 හතේ කාලේ ඉන්දියාවලත් වැඩ කරා චෙන්නයි වලත් වැඩ කරා මම කවදක් මේ ළඟදී අපි සිංගප්පූරුවත් ඉන්නයිමයි කියලා එටිඑම් මත කියේ එටිඑම් හොයාගන්න අපිට ලොකු මේ කතාව කියන්නේ <laughs> බුද්ධි කියන්නේ දැන් අපි දෙන්න ගිය චණ්ඩියාගේ Google Maps හැම එකටම කාගෙව තහන්නවත් හන්නගත්තා ඩේට අප ඒ ඩේට ලේ රෙඩිය ලගේ කියන්නේ ඩේට ඔක්කොම ගාන්ට තියෙන අල්ලිමිට ඩල්ලිමිට අපි දෙන තිීය ටොප් පිසෝට් යෙකුත් මයිත ්‍රීම් කල බැලවා අඩු ඒක එච්චර රෝමිං පස් දැන් එච්චර නෑ යන්න අටනුවෙන් ඒ සිංගපු කිය ඒක මං අරගෙන ලක්ෂයන පිලවිල්ල බිස්සුවක් කරලා මං ඒක ඇක්ටිව් කරා මැසේජ් ගත්තාව ආයි මොනවා හරි වෙලා හැබැයි පර් මෙගාබයිට් බිල් කළා දෙන්නේ මම බය නැතුව පාවිච්චි කරා අරක එක පාරක් කැපුවාම කෝල් කරාම ඕ ටෙම්පරරි ක්‍රෙඩිට් ලිමිට් එක අප් කරලා දුන්නා ඊළඟ පාරට බලනවා 30 ගාණක් <laughs> අත් ඒක මාසයක් විතර ගියා ගිහලා හදාගන්න කොහමරි මේ කතාව කිව්වම දැන් වෙයිට් මොකද්ද කිය කී හරි මේ මැප් ගැන ඉතින් මං සල්ලි ගෙනියන්න නැති මයි කන්සෙප්ට් එකක් එක. ATM මොකද ATM withdrawal fee එකයි conversion fee එක ගත්තාම ලාභයි බැංකුවකට ගිහලා සල්ලි අරගෙන ඩොලර් ගන්න. පැත්තට යනකොට. ඒක විශේෂයෙන් ලාභයි. ඒ ඉතින් බැංකුවේ රස්තියාදු රස්තියාදු මේ ඉතින් මං කොහොම හරි මැලේසියා ගියා. මැලේසියාගේ අපේ ලංකාවේ කට්ටියකුත් එක්ක ඇත්තට මේ යන පාත් එකේ මට ඇත්තටම මේ ATM එකක් හොයාගන්න බැරි වුණා. දැන් ඉතින් කන්නයන් කියලා කට්ටියත් එක්ක ලංකාවේ. මම අනේ මට මම ජීවිතේට දැකලා නැහැ. හරිද? ඒ කියන්නේ කවදාකවත් හම්බෙලත් නැහැ, දැකලත් නැහැ, දන්නෙත් නැහැ. මොකොත් නැහැ. ඒ හොට්ටලේට ගියාම තමයි උන් එක හම්බෙන්නේ. ඒක. ඒ ලෙවල් එකේ එළියට බහලා කමුකෝ. ඉතින් මං ලැජ්ජ නැතුව මටත් දෙන්නම් කන්න කියක් කරගෙන. අර ඉතින් යකෝ මැලේසියා ඇවිල්ලා හින්ගන්නේ කැකේ. රැස් කරගෙන මට ගියා. ඊට පස්සේ දැන් පොඩි අර කොම්බිනියක් වගේ කඩයක්කට ගියාම ඒක ATM එකෙන් සල්ලි ගත්තා. නෑ, ඒ කියන්නේ මම දැකලා තින්නේ ඒ කියන්නේ මේ ATM කියන ඒ concept එක ඇත්තටම දැන් සිංගපුර කතක ටම හ අපි දැ ටම් හන්න පුලන මැප්ේ Google ල ටම් අපි <laughs> දෙන්න ටම සර්ච් කල්ලා යනවදැන් යාපොට් එකතුලේ පැත්තෙන පස් කරන්න ටම පස් කරන්න ටම පොලට පොරක සල්ලක්ක පරගට අපි දෙන්න උඩ දට්ටට උඩ උඩ අනිවා දත්ව ගන්න නමකුල ඇ <laughs> ඒක මාර කේස් යන්නේ වගේ ගහල ඇතිමයිතන්න බැලුවෙන අපට තේර ඇබයි අතර Google වෙබ්ස්කව මතක්න ගැ තිල්නමයි අපේ සිංගපුර පයින් මයිකි කොට Google නැප්සේ අප ඒගොලගේ මොකක් දරම රේලි රේල් සිිස්ටම් මාරට මාරට එක ඉගැන් ඇත්තන අපිට කිසිම කරදරයක් උන්න දිල්ලග පයින්ගන්නය මුකුත් එහෙම අවුලක්ුණේ වන සමහරටව සම්පන කෑශ්ලස් ගහිලන් තියන කොමත්ම කෑශ් නිරිචතරන්න ඒකට සිංගපුරේ ප්‍රශ්න ක්‍රඩික් කාඩ් වැඩ කරන්න මතකද අපි මර වයිනල් ගන්න කඩයකට ගිහිල්ලා ඒගොල්ලන්ගේ ඇතුලේ කාඩ් නෙට්වර්ක් එකක් නැහැ වැඩ කරන්න අපේ පිට කාඩ්ස් වැඩ කරන්න මේ එතන කියලා විලි ලැජ්ජාව නැතිකම ආ හාලින්ක පොඩ්ඩක් කියන්න කර පින් එක සම්බන්ධයෙන් ක්‍රඩික් කාඩ් දැන් හුඟක් රටවල පින් එකක් ගහන්න දෙනවනේ ඒ 3DS වගේ ගත්තා හරි බුද්ධි කියන්නේ නෑ මං කියන්නේ මේ Google Map මැක්මේකස් ලහොඳට ඇතිකයි ලංකාවෙන අනි අම්මේ දැනෑන මට කියන්න පලවෙනි හේතුව ඇයි මේ ලංකාව ප්‍රධාන පාරවල් සිංහලෙන් දාන්න කිය මට දන්න ඇයි කියලා දැන් සිංහලෙන් කියන අද Google මැප්සල ඕ නෑ සිංහ කියන්න ඩිරක්ෂන්ස් අහගෙන යනකොට පාරේ නම කියන්නකින් නවතිනවා සිංහල <laughs> ඒක යාලා හලනවනේ මොන රිද්දක ඒක ජාති මාන්න සිංහල සපෝටඩ් කියලා තමයි කිව්වේ නෑ බං සිංහල සපෝටඩ් නැවිගේෂන් වලදී නමුත් සිංහල කියවන්නේ නෑ ඒකට හොඳ මෙහෙම පාර නම ඉංග්‍රීසියෙන් දාලා දැන් සිංගප්පූරු චයිනීස් වලින් නේද පාරක් තිබෙන්නේ ඉංග්‍රීසි ඉංග්‍රීසි ඒ පාරනම දාලා ඕල්ටනේටිව් ලැන්ග්වේජ් කියලා වෙන ලැන්ග්වේජ් එක දාන්න පුළුවන් ඒ පාරනම. ඔව් දැන් එහෙමනේ අර ඉංග්‍රීසි එකේම මුං ගහනවා සිංහල කෑල්ල. එතකොට අර තියෙන නානායක කර්මාවතේ අර උගේ පට්ටන්දරෙත් එක සමහර පාරනම් දෙන ඒක වංගු ඉවරයි. පාලවල ගොඩක් රීනේම් කරලා නේද? ඔව් අනික ඉතින් ඒක කියලා ඉවර නඩු Google එකේ. පාර හැරලා ඉවරයි. හැරලා ඉවරයි. වංගු බහුව වෙනවා. එතන වෙනකොට කරන්න. නවත්තම් බලන් ඉන්න නරු කියලා කරන්නේ. ඒක ගව මතකෙන බුද්ධිකර මතකෙන අපේ පාර බුද්ධිකර ඉන්න කාලේ නම් මං යන්නේ මේ ළඟදී ඒක ඇප්‍රූව් කරලා තියෙනවා ඒත් හැබැයි මේ ඌබ වලට පෙන්වන්නේ බිල්ඩිමක් උඩේ අර පාරෙන් එන්නෙම නෑ ඇයි එහෙම තියෙනවා හුඟක් තැන්වල එහෙම තියෙනවා මට දැන් කොහොමද මැප් මේක නැහැනේ දැන් ගලවලා ඌබ යූස් කරන්නේ Google ද නැත්නම් open Google ඌබ Google යූස් කරන්නේ ඒක සිලෙක්ට් කරන්න ඩ්‍රයිව් ඇප් එකේ නම් පුළුවන් සිලෙක්ට් කරන්න නෑ පැසෙන්ජර් දෙන Google Maps Google Google ඕ ගත්තන මේ මැලේෂයවල උබ පවිච්චි කරන හැමේකාම සහ උන්ගේ මනාද තවතිරනේ ගත්ද ඕල ඕලා ඔය හැමෝම පවිච්චි කරන්න වේස් ගෝජක්න ගෝජක් නෑ ගෝජක් තියන්නේ ඉන්දුනේශ වේස් පාච්චි කරන වේසල ග්‍රබ් ග්‍රබ් වේසල වටනාකම තියන වේසල පුලන් පොලිසිය තනින්න කියලා මාක් කරන්න පුළන් මාක් කරන්න පුළන් ස්පීට් කැමර තියන මාක් කරන්න බල ඒවගේ අර කමියුනිටි අනිත් එක ගොඩක් පාවිච්චි කරන ඒ රටේ මිනිස්සු ලංකාවේ පාවිච්චි කරන අර මේ කරන් දැක්කම මේ වාහන කැඩලා තියනවා කියලා ලස්සනට ඒ වගේම තියෙනවා මමත් එහෙම කාලින්ගත් දවසක් දැන් try කරන්න try කරා මම කියනවා ප්‍රෙඩික්ෂන් එක හොඳයි මේ දැන් මට වෙලා තියෙන Google Maps my ways phone එකේ තියෙනවා Google Maps අර කොච්චර පුරුදු වෙලාද කිව්වොත් එහෙම මේ හැමතිස්සෙම අර මේ ඒකට ඒකට මාරු වෙනවා ඊට අමතරව මට මතක් වෙන මේ hi-fi තම තියෙනවා ඈ සිරා <laughs> මේක අහන්නේ දන්නේ නැහැ. මැරිලා ඉපදිලාද නැත්නම් දෙකම තිබිලා? නෑ දෙකම තිබිලානේ. මගලමකුල අපේ කවුන් මකන්න ඕන <laughs> මකලදාන්නන පරණ මොනවාදා දන්නේ අදාගමට අස්සනර ගලිට වගේ දර ඇනිමේෂන් එක ගිචි අර ටොපික් කියල මාරමන දැන් එකන රට ගිය කොම්පෝර අර නයවර පූරලිට තාවන හැරීන හරියට ගිල්ලාව මාටි ගිය හරි ටොපික් එකන අද කතා කරන්න අපි හෝම් ඉලෙක්ට්‍රොනික් ලැබ් එකක් හදාගන්න ඉස්සල්ලම කරන්නන අම්මගෙන් අහන්නන මෙතන කුළු ගොඩක් කරගත්තට කමන්න ඇත කියලා කියලා ඉටස්සේ වැඩි වරනාව කියන්නවන අතු ගන්නකොට මෙයාගේ අතු ගන්න දැකුම් ලීන <laughs> පාවිච්චි කරන්න බාගේ කාමරය අත් කරන්න එපා බඩු තියෙන දැන මට මමතක වෙනවා කියලා කලින්ම කියන්න මොනද බුද්ධි ගන්නවා ගන්න ඕන කියන්නේ අර ඉස්සරනම් අපි මුලින්ම උසන්ගන්න බෞද්ධකන් <laughs> දැන් එහෙම ඕනත් නෑ දැන් ඒක පොඩ්ඩක් පසටකින් දැ මුලින්ම බ්‍රෙඩ් බෝඩ් එකක් පව සප්ලයි එකක් පාන්ති පාංකපන ලැල්ල පාංකප ලැල්ල කෝනේ මක දැත බෙඩ් බෝඩ් එකකුට තිය බෙඩ් බෝඩ් එක අමාරුයි දැන වීඩොන්න අර ලාබ බ්‍රෙඩ් බෝඩ්ඩක් ගත්තාම ඒක හරි ප්‍රජයිල් ගැන යටින් සමල්ලට අයියෙන් එන්නත්ම යට <laughs> මංකට ගෙලියට එන ඒක නිසා මමන ඇතන ගැන පංගලල්ල කරම කල ඇල්ල කරම බ්‍රඩ් බෝඩ් පිටි පස්ස ගන්න පොටටයි බෝඩ්ඩ ඇට එනවා මේ ටිකරක පාන්ලැල්ල අලෝගත්තන මේ ඇත්තරන ආඩුවන එකක් ගත්තත් දැන් වෙලා තින අපි අපි මම දැන් අඩින ප්‍රෝග්‍රමින් ගෙන ගන්න ඉලෙක්ට්‍රොනික ගෙන ගන්න හදන කියලා අපිට ස්ප එකක් කියලා හැමතැන මේ සෙහෙට මෙට දුවනටට පාල්ලැල්ලක් වගේ එකක් අරගෙන බෙඩ් බොඩ් එක කොන කලෝලා අනිත් කොන ඒස් අපිට මාඩ්ුවන එකක් කියලා මවන්ටන් හෝල් ටිකක් හයි කරලා මේ ලෑල්ලට ආඩුවන හරිට හයි කරගෙන අපි ඩිස්පලේගත් කරන හරිට හයිකරගත්තනම් බොද්ධික mm. ඇත්තටම මේ වැඩ කරන්න ලේ ඒකත් මට මේ ළඟදී තමයි තේරෙන්නේ දැන් මට ඇත්තම වෙලා තියෙන මට දැන් වැඩ කරන් කරන්න එකක් තමයි කාමරේට යන්න බෑ mm. ඒක නිසා මම දැන් සාලේ පොඩ පොඩ නිකන් පොඩ ට්‍රයි එකක් දෙනවා කොච්චර බණුද බණීද කිය රෑට ට්‍රයි කරනවා ඒට උදේට හැමටක් ගලස් කරලා දෙන්න නැත්නම් ඉඳ වෙන්නේ නෑනේ ඒක නිසා මම දැන් මේ ප්‍රොටෝටයිප් මේ දවස්වල කරනවා මේ Raspberry Pi එක මේ අර වොලිමිය කියලා HD media මේ audio player එකක් හදන එක ඒක දැන් මම කරේ ඇත්තටම එහෙම ලෑල්ලක් ගත්තා එක පැත්ත කොන හයි කරගත්තා මේ Raspberry Pi එක power supply transformer එක දැන් හයි කරගත්තා breadboard එකක් කොන හයි කරගත්තා මට ඇත්තම තේරෙන අර ඒ කියන්නේ ටක් ගාලා ඉවර කරලා අයින් කරලා තියන්න හරි ලේසි අර මේ ඉලෙක්ට්‍රොනික කඩ වලින් අපිට මවුන්ට් එකක් ගන්න පුළුවන් ඔව් පුළුවන් මවුන්ට් ගන්නත් පුළුවන් ඉතින් ආයි ගියාම හරි බ්‍රෙඩ් කෝඩ්ඩක් ගන්න මේ ගනි අපි ඉස්සෙල්ලා නිකන් ලිස්ට් එකක් කියමු නිකන් මතක් කරගෙන මොනවද ඕන කියලා හරි මෙහෙමයි දැන් ඇත්තන අපි දැන් concept එක ගත්තොත් එහෙම අපි හිතමු දැන් ඉගෙන ගන්න ඕනේ පොඩිම මල්ටි වයිබ්‍රේටර් එක මම ඉලෙක්ට්‍රොනික කරනකොට මුලින්ම කරන එක තමයි අර LED දෙකක් දෙපැත්තට පත් වෙනවා එළියනවා පත් වෙනවා. ඒක කරන්නත් බ්‍රෙඩ් බෝඩ් එකක් ඇති. මුලින්ම ගන්න ඕනේ බ්‍රෙඩ් බෝඩ් එකක්. බ්‍රෙඩ් බෝඩ් එකේ එකක්. ඊට පස්සේ පාන් ලෑල්ලක් ගන්න ඕනේ ඇත්තටම මේ බ්‍රෙඩ් බෝඩ් එක අලවන්න. ඒක ඕනි කියලා අපි හිතමු මේ කඩවලට ගියාම මොන තරම් ඔය මාළු මාළු කපන ලෑලි වගේ <laughs> ලී ඒවා තියෙනවා ලාභයි. ඊට පස්සේ ඕනි ජම්ප් ගේම්. ජම්පගේ බස් ගන්නට ක්‍රම ගොඩක් මේල් තින ෆිමල්ට මේල් තින මේල්ට ෆිමල් තින මේල් ෆීම හැමේගෙම පොඩි ඒකරුපය එකසි පනහක් තරන්නේ වරණය එකට ඇලිලාවගේ තියෙන වස්ස තින මිටි අත්තින එක දිග තියෙන එයින් එකක් ගන්න ඒ එකක් ගන්න ඉට පස්සේ සාමන්‍යෙන් එල්ලඩ e ටිකක් රෙසිිස්ටර්ස් ඊබේන ඇත්තනම් මාර වටන මේ අවස්ථාවේදී ඉලෙක්ට්‍රොනික්ස් ස්ටාට කිට් තියන ගැන රෙසිස්ට සෙට් එකක් එක වැලිවලින් කැපසිට එක වැලිවලින් ලස්සට කෑම්පෙට් එක දාල ට එක දාපති ඒවගේ ගත්තර කමක්න ඒත් කමන නැතර ඒමම වෙන වෙනමත් තිනවට ඇසෝට්මන් ඇසෝට්ම කියල තින සෝට්මන්ට ඒවා ඕඩ uh, කරත් කමන්න එතකොට කැපැසිට ගොඩක් වැලිවල තින හැබැ ඒවා සාමාන්‍යෙන් අර පවිච්චුවෙන් නැතිවත් තිනද එන්න එක වැලිඋස්සල ඒවා රිස්ටර්ස් ඉල්ළඟට ට්‍රන්සිිස්ට ඩයිවෝඩ් වගේ ඇසෝස්මන් තිනෝ එහෙම සියට සිවිසිය මටක නාවන් මතක දෙන්න මගේ සියන්න සේෂන ඩහාරසිය ඩීතුන්සිය ීතුන්සිය දහතුනත් වෙන කොල්ල දහයට එක කියලා තිබසී දහයට ීතුන්සිය දතරගේ මේ ගන්න තිබ්බා ඒටික ගන්න ඉටමතර ගන්නට පවසප්ලයි පවසප්ලයි ඇත්තර පමණ රැකමෙන් කරන්න බුද්ධික මේ ෆෝන් හදනයට වේරිබල් පවසප්ලයි තින පිටකොට රුපිය දෙදස් පන්සයක් ඉතර වෙන්නේ බෝල්ඩ් බින්දුවේ දා තිය වෙනකම් එම්පිය දෙකක් වෙනකම් ගන්න පුළා පවසප්ලයි තියෙන මෙයා සුවිච් මෝඩුත් නෙමේ ගොඩක් ට්‍රන්ස්ෆෝමර් ඇතුළේ තියෙන්නේ කක්කුස්සිය ගන්නට ක්වොලිටිය තියෙන්නේ නමුත් මම දෙකක් ගෙනල් තියෙන දැනට මේ ගෙදර පාවිච්චියට කිසිම කරදරයක් නැහැ මේ වෙනකම් වැඩ ඊටට එක්ස්ට්‍රීම් කට න ගැන අපි වැඩ්ඩ ගෙන ලෙවල්ලක ඉන්නන ඊළඟට පුලට බක්කන්වටස් තින අපකන්වටස් තම තියන්නේ ඒවැන්ෙන් අපිතම ටල්ලෝස් ඉන්පුට් දුන්නාම අපිට සමනි බෝල්ට එකේ ඉන්න තික දක්වා වේදබල් හදාගන්න පුළුව මෙ ඩිස්පලේත් තින හැබැයි කේසින්න මුකුත් නෑ සැමිට බෝඩ්ඩක් විතරන්න ඒකක් රුපියල් තුන්සීයකට වගේ ගන්න ඒකෙත් සමහරයව තියනවා මේ වෝල්ටේජ් මීට එකක් එක්කම තියෙන ෝට මීටකක් තියෙන එකක් එක් එකක් ගන්න ඊට පස්සේ මල්ටි මිටර ගනි පවසප්ලයි කතාගන්නකොට අපි දැම්මම කීම ඔන්න මම ළඟදි ගත්ත එකක් කර ඩපස් පණහයි බින්දුවයි පහමත විදි ඒක මේ එක මොඩිවුල් එක චයිනිස් කම්පැනයක් හදන්නේ ඒකත්තර මේ ස්ප්ලේ එකක් තියෙන්නේ ඒක මයිකෝකන්ටෝල එකකුත් තියෙනවා ඒක අර ගන්ස්ටන් වෝල්ටේජ් කටන් කරන්් ඒ මෝඩ්ඩල්ට දාගන්න පුළුවන් ඉළඟට මේ ඒකත් ඇත්තන බක්කන්නට එක විත ඩිස්පලේ ස්ලේ එකක් එකයි USB ඉන්ටපේසයකුත් තින අපිට පොඩ ඔටමට් කරන්න පුළුව ෝටේ් වැඩි කල්ල තියාගන්න හෙම ඒවගේ මේ පොඩි ඒක ඩොල තරගේ ඒ වගේ ඒක ඒකට හැබ ඒක පව නෑ මේ පව දෙන්න මගෙන ස්ටාර්ට් කරන්නකොට ඔපටික ලොක වැඩ ඒ ඇත්ත මේ වීද දෙදස් පන්සේ කියෙන එකත් ඇත්තරම ඉලෙක්ට්‍රොනික් පටගන අපිට ඕක ලොකු ගානක් නෙමේතන මංකත මාත්තැන් මගේ පොඩි ප්‍රශ්නයක් කලා තිනක ප්‍රශ්නයක් ඇතරන කවර මනහ ප්‍රශ්නයක් ඇතුවන් දැන් අපින්න ආර්ථික මට්ටමෙන්තාම ගොඩක් දෙවල් හිතන්නේ දැඟි කැන්නේ ඒකන අර්ධකට ගන්න පයි ගැන්න ආද දස් පන්සැ දිල මේක ගන්න පුලනික නමුත් මමයිතුව මං පොඩි කාලේ ලීඩී වලින් වයිබ්‍රේටර සගිට්ටක් හදන කාලේ මට මතක රුපියක් පණහක් කියන එක මාර ලොකු ගහන් එකන්න මටත් අර ඒ කාලේ පව සප්ලයි එකක් තිබුණා 150 ඒ කාලේ අර කරකන්තරේ වගේ තියෙන්නේ ජැක් හතරක් තියෙනනේ ඒ කියන්නේ මා ඇඩැප්ටර් එකේ අර 9 volt 6 volt 7.2 volt ඒ වගේ කරගන්න තියෙනවා ඊට පස්සේ පොලරිටි මාරු කරන්න එකක් පොලරිටි මාරු කරන්න එකක් තියෙනවා ඊළඟට ජැක් හතරක් වටේට දෙනවා මේ ඒකයි බෞද්ධකයි තියෙනවා කියන්නේ ආයි ඉතින් ඒක නිසා ඒ කියන්නේ ගොඩක්ම ලොකු දෙයක් හිතන්න මල්ටිමීටරේ නම් මගේ මගේ රෙකමෙන්ඩේෂන් එක ටිකක් හොඳ එකක් ගන්න කියලා VC99 වගේ චයිනීස් ඒවා තියෙනවා මේ ටිකක් හොඳ සාමාන්‍ය වල හැබැයි ඩොලර් මම හිතන්නේ 25ක් ඔව් ඒකයි මේ දැන් මම හිතන්නේ ඇන්ගල් හරි මොකක් හරි ඔහම කියලා එකක් තියෙනවා 8000 හරි මොකක් හරි ඒකට රිවිව්ස් තියෙනවා සෑහෙන්න මේ හොඳට VC එකට වඩා ගණන් අඩුයි වගේ නැත්තයිති දැන විස්සක් වගේ දැන රුපියල් මල් පන්සේ මල්ටිමිටරක් ඉතින් මේ කරන්න ටි කරන්න හොඳට ඒගන්න ඇත්තට මෝන මේනිකං වෝල්ටේජ් එක බල වශයෙන් බලාගන්න ඉළඟට කටිනවිට බල බලාගන්න ඒ වගේ නම් ඕන මේ ඒකක් ඇතිදේ ඕ ඊට අමතරමන බෞද්ධ සෝල්ඩ සෝල්ටිං අන්න ගනම් මනං රකමෙන්ට කරන්න අර වෝල්ටේජ් කොන්ට්‍ර එක ෝල්ට ටෙම්පරජ කොන්ට්‍රෝ කරන්න පුල එකක් ගන්න කියලා ආයි දෙදස් පන්සේ එකක් වෙන්න දෙම අර හක්කෝ කියන එක ෆේක් තියෙන පිටකොටුවේ ටෙම්පරේච කොන්ට්‍රෝල් බෞ් එක සාමාන්‍ය මත් දැන් ගෙතර පාචන ගොඩක් කලට එක ගොඩක් කලට ගැද මයිත නාඩ්ුව නොම්මන් හැදවා එකෙන් තුන්දක් විතරාගේ ඔය එක පාස පාස ඇතු අර විකුන්න කාලේ ඒ කල්ලා තමත් අඩගන්න ඒක දෙදස් පංශයක් ෙතර එන්න පුද්තික එහෙම නැත්තම් අර මම තවත් දැකලා තියෙනවා නිකන් බවුත් එකම පොඩි බටන් නොබ් එකක් එක්ක එනවා ටෙම්පරේචර් කන්ට්‍රෝල් එක ඩොලර් 10කට වගේ ඊට අඩුවෙන් ගන්න බලන්න නේ. ඔව් හැබැයි ඉතින් අර ප්‍රශ්නලා දෙන බෞද්ධල කොලිටිය රඳාපවතින බෞද්ධ එකේ ටිප් එක මන්ද. දැන් ගොඩක් වෙලාට මේ මෙහි ගන්න තියෙන එක ටිප් එකක් ඇත්තටම හොඳ නැහැ. හැබැයි මං eBay වලින් අර fake හක්කෝ ටිප්ස් ගෙනල්ලා තියෙනවා. මෙහි තියෙන ටිප් වලට වඩා fake හක්කෝ ටිප් එක හොඳයි. හැබැයි අර වෙලා තියන්නේ ගොඩක් වෙලාට අපි හිතනවනේ දැන් මේ අපිට පාස්සන්න බෑ මේ බෞද්ධක හරණය ආරවම මේ ප්‍රශ්න ඇත්තට මේ ප්‍රශ්නෙලා තියෙන ටූල්ස් හරියට. ඒ කියන්නේ බෞද්ධෙත් උදාහරණ තියෙන තමයි අර පෑස්සෙන්නේ නැත්තේ. ඊළඟට ෆ්ලක්ස්. ගොඩක් අය පාවිච්චි කරන ෆ්ලක්ස් මාර වටිනවා. ෆ්ලක්ස් කියලා කියන්නේ ඇත්තටම අපි දෙක මොකක් හරි දෙකක් පාස් කරන නම් ඒ දෙක තියෙන ඔක්සයිඩ් අරමය නැති වෙන්න පොඩි සමහරව ලික්විඩ් වගේ තියෙන සමහරව පේස්ට් වගේ තියෙනවා ගාලා පෑස්සුවාම අර දෙක සුද්ධ වෙලා ඉක්මනට ලේසියෙන් පෑස් වෙනවා සහර ලියන් අර ඩිලිසන විදින්න පැස්සෙන්න්න නරක පැස්සමර ජොයින්ට එක දිලිසෙන් ඕන කියල්තා කියන්නේ සෝල්ඩ කරනකට ඒ වගේ තියෙන ඉතින් ඒක තමන් තීරණය කරන්නේ නොමකද ගන්න කියලා ඊයන් ගන්නකොට ඒවාගේ ෆලක්ස් තින ඊට අමතරව ඉතින් අර ෆලක්ස් පෙන් විදිටත් වෙන ට හයිලයිට එකක් වගේ එකක් කන්න ගාල ඒ කල්සට එන්න මඩු මන්දගතින පෙන් තක්ගල වාශ පේස්ට එක ඒක නිගන් මොකක් හරි පූරක් කරගෙන ගාන්න පුලන් ගන්න ඊළඟට හැබැයි අර ටිකක් ගොඩක් පොයිට වඩා ලෙවල් එකට මයික්‍ර කොන්ට්‍රෝලර් වැඩ කරන්නවා නම් අර මේ ග්‍රවන්ඩිං රිස් රිස්ට එකක් ගන්න ග්‍රවන්් රෙස්ටක් කියල ගන්න එකන තට ඇත්තරම අදකට බ්‍රේස්ලට්ටක් වගේ දාලා ග්‍රවන්් කරන්න එක ග්‍රවන්් කරහම් වෙන්න ඇත ඉලෙක්ට්‍රෝස්ටැටික් වලින් ගොඩක් කරන්න දැන් ESP පොඩි මොඩියුල්ලේම දැන් කියන්නේ කිරිම මොඩියුල් එක තරක් ගත්තොත් එම ඩැමේජ් වෙන තියෙන chance එක තියෙනවා ඒකයි මේ සෝල්ඩර් කරනකොටත් මේ ගාලින්ග <coughs> චිප් e එහෙම සෝල්ඩර් කරනවා නම් අර ග්‍රවුන්ඩ් කරපු නැති බවුත් එකකින් කරනවා නම් මේ කේස් එකක් තියෙනවා ඒක හැබැයි ඉතින් ප්‍රශ්නේ තියෙනවා මං කිව්වාගේ අර ෆේක් හක්කෝ එකක් ගත්තනේ ගොඩක් ග්‍රවුන්ඩ් ඒකති චෙක් කරන්න පුළන්ට බෞද්ධක් ගත්තර පස්සේ අත්තකයි බෞද්ධක ටිප් එකයි පව ලක් කරන්ට ගහන්න නැතුව පව ලක් එක ග්‍රවන්්ඩන්න එකයි කටිට ටෙස්ටක් කරනම් ටිප් එකයි අත්තලානම් ගැටලුවක් නෑ හැබැයි අර නිකම් බෞද්ධයක් කරන් අර බෞද්ධය තින පින් දෙක එකක් ගාවලා මැද්ද බෞද්ධ විසි කල්ලා දාන්න කරන්ට තවුණ බුද්ධික ඉලකට ඕනේ මේ ස්ටාට කිට්ටන්නේ අඩිනෝ ස්ටාට කිට්ට මෙම දැන් ගොඩක් ඉල්ලෙක්ට්‍රොනික් දැන් පටන් ගන්නයි කරන්න මේ ප්‍රග මයිකෝ කන්ට්‍රෝල ඒවටන ඒම නැතු ඇනලොක් එල්ලඩි පත්තු කරන්න කවරුත් වැඩිය පන්සේ පනස් පාට ශේෂයට කරන්න ඉද මේ ඩිගිටල් ඉලෙක්ට්‍රොනික්ස් කරනවා නම් මයිකෝ කන්ට්‍රෝලස් කරනවා නම් මේ ස්ටාට කිට්ට එකක් ගන්න හොඳයි ඒකෙත් මෙහෙම එකක් තියන ගලින්ග දැව පැක් එකක් තියනවානේ ද අපිත මාඩිනෝ ගන්න නම් ඒකට බෝඩ් එකක් දින ගොඩක් කියලාට උුණු හරි නැනහරි බෝඩ් එකක් ඕගත් එක්ක සෙන්ස සෙට් එකකුත් තියනවා එහෙම ඒවා තියනවා හැබැයි ඒව පාවිච්චි නොයනේවත් තින්න පුළුවන් ගානත් වෙනස් වෙන්න පුළුවන් එහෙම නැතුව අපිට පොඩ්ඩත් තෝරල ගන්න පුළුවන් බෝඩ් එක වෙනමාර ගන්නවා අරගෙන සෙන්සර්ස් අපිට නිකන් අපි එක තර ඔක්කොමටි එකන ගන්න ටික් ගත්තත් මාස ගණක් කරන ටික එක බලන්න ගට පස්ස එම නැතු අපි කරන්න ඉන්නවා විතරක් මුලින් අරගෙන මේ කොස්ට ගඩුවෙන් ගොඩදාගන්න පුළුවන් ආඩින ගැනකව මතක් නමුති ගොඩක් කාරන ආඩින ගෙන ගන්න කොහොමද ආඩිනෝ ගැන මේවා කෝමද පොත් කෝමද මන්දැකතින දෙන්න ගොඩාක්ක ඉන්ටට එක තියෙනවා ඊට අමතර අඩිනොට්CC එකෙන අඩින සයිට් එකන හම මුල්ලු රෙෆරන්ස එකම තියෙන බුද්ධ ඒක මේ ඇඩ්වාස් ටොපික් නන් තියෙනඒ මේ ගොඩක් ඒවා ඉති මන්නන් කියන්න හොඳම වැඩේ තමයි තම් මුලින්ම තමන් අඩින එක කරගෙන අඩිනක ස්කමටික් එක බල්ලා අඩිනක පොඩ ප්‍රෝග්‍රම් කරලා ඊළඟට කරන්න තමන් අඩින කදන එක ඒනට මේක ත්‍රීටවෙට්ටයක් කරගෙන ඒක බූට ලෝඩ එක ප්‍රෝග්‍රම් කරලා ගැන්න අඩිනක තිනහිද තමට පුළන් අරක බූට ලෝඩ ප්‍රෝග්‍රම් කරන්න කල්ල බ්‍රෙඩ් බෝඩ් එක හදන කතා මන්න රැකමෙන් කරන ඊළඟට කල්ල බලන්න මයිකෝ කන්ටෝලස් වගේ නම් කරන්න ඉන්නේ දැන් බේසික්ම ඒව කරන්න ඉන්නවන එන්න බජට් එකත් අඩුවෙත්තිනවන මෙහෙම කරන්න පුලම් අඩිනෝ බෝඩ් එකක් විතරක් කරගෙන බෝඩ් එකයි බෙඩ් බෝඩ් එකයි වයිර ටිකකුයි රෙසිස්ටස් ටිකක් එල්ලඩ ටිකක් සිච් ටිකක් වගේ අරගෙන වෙන මුකුත්ම නැතුව පටන් ගන්න පුළුවන් මේ කම්පියුටර එක විතරක් කරන්න පුළුවන් ඊළඟ ඊට ටිකක් එහට යනකට තමයි සෝල්ඩ කරන්න ඕන වෙන්නේ එලීම් පව එතකොට ක්‍රමෙන් වැඩි කරගන්න පුළුවන් තමල්ලඟ මේ ඔය වර්ක් බෙන්ච්චක තියෙනවා ඊට පස්සේ තමයිල අනිත් කොම්පොනට් එහෙමත් ඕන වෙන්නේ රොබටික් uh, දැන් ගොඩක් මේ රොබටික් කිටරන් තියෙන දැන් ඔය කියන්නේ ලයින් ෆලව රොබෝට්ලා රම හැබැයි ප්‍රශ්නලා දින පුතේ දැන් මම උනත් ගොඩක් වෙලාට ඔයගේ කතා කරාම හැමෝම හොයන්නේ කෝඩ් එකක් කොහෙන් හරි ඒවා කෝඩ් එක කොපි කරා සර්කිට් එක බැලුවා සර්කිට් එක හැදුවා දැම්මා ඔව් ඒකත් ගාලින්කෝ දැන් ලයින් ෆලෝවින් රොබට් වගේ වන්නේ කිට් තියෙනවා ඒවා සමහරු කරන්න හොතයි අර ඒක උමනාව මොකක් හරි හදන එක විතරයි නැතුව අර ඉගෙන ගන්නවා ඒකේ ගොඩක් වෙලාවට ඒක තින්න කිට්ටික කෙනාව ඒක සඩ එකක් කරයන නැත යුරල්ල එකක් තින එක මෙන්න මේ කෝඩ් එක මෙම දාන්න කියලා තින එච්චරයි එතකොට වැඩ කරනවා ඊට එහට එතකොට ඉගෙන ගන්න මොකක්ත් තොදමදේ තමයි වගේ එකක් කරනවනම් මේ කළගෙන මුලින්ම මේ රෝබෝ කෙනෙක් හදන්න යන්නතුව පොඩ්ඩක් ඒක තින කොම්පොනට් ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න කලින් කන්ටෝල් ඔසන්ස ලයිමට වැඩ කරන්න එම කියලා එතකොට මේ තමන්ටම තේරේ කොහොමද ඒ වගේ එකක් හදාගන්න කියලා ද මාතය බැලිපුතිට ඉස්තරත් එක්ක බලට උදාරගත අපේ ඔෆිසගේ අපිට උදාරය කෙනගෙන අපේ උදාරණයක් වුණා රිමෝට් කොන්ට්‍ර කාරයක් ගන්න අපි ගත්ත රිමෝට් කොට්‍ර කාර අරගත්තකන් දැම් මේ අපිට ස්පීට් මති ස්පීට් මති යාල වැලනි ඉටස්ස මගේ ප්‍රිලියන් මයින්් එක තින මේක පොමන්ට් ටෝට්ටම තිබේ අර වෙසක් මොනාදකන්නේ මේ වෙසක් මෝටර් තමයි තියෙන්නේ බුදුරස් සල්ල මෝටර් තමයි දාලා තියෙන්නේ හැබැයි ෆෝර් වීල් රයි ඉස්සරහට පස්සට තියෙන ගියර් බොක්ස් එක මං ඉතින් පැන්න ගංක අපි මේක දාමු 8650 දෙකක් කියලා 8650 දෙයක් දැම්මම එකක් nominal voltage එක 3.7 විතර වගේ තියෙන්නේ ඒකට දෙක ගත්තම අර වගේ ඩබල් voltage එකක් එන ගන්නට අම්මට ටිකක් හයි එකන බැටරි තුනක් දැම්මම මොකද වෙන්නේ අබංග අලගේ අපි ඉතින් අර ෆන්ඩමෙන්ටල් හැමදේම දන්නවනේ දැන් මේ සර්කිට් එක බලලා ඒක IC වලට දෙන්න පුළුවන් උපරිම වෝල්ටේජ් එක කොහොමද? එහෙම එහෙම නෑ. <laughs> ඒක තරහ. තුනක් දැම්මා. මට උඩ දැන් යනවනේ ඩිගි ඩිගි IC ගාලා යනවා. ටික දවසක් යනවා මෝටරේට අවුල්. අයි 3 වෝල්ට් වල දාපු මෝටරේකට 12 ගණන් නැත්නම් ඊළඟට කරපැඩි අපි අලියගේ බල්ලා හොඳට හොයලා බල්ලා මෝටර දෙකක් ගෙනා 12 වෝල්ට් දාලා මෝටර දෙක දාලා මෝටර් දෙක දාලා දැන් අරක දැම්මා දැන් හොඳට යනවා අවුලක් නැහැ හැබැයි අර මෝටර් දෙක හයි වෝල්ටේජ් ඉඳ RPM අඩුයි දැන් ගියා. තමයි. දැන් මේ ලයික් බැටරියක් දැම්මම නේද? තායද්ද. අර කේක් කෑලා වගේ. තායද්ද පටස් ගියා. ඒක ලන්දිය 6.3 තමයි ගැප් එක තිබිලා තියෙන්නේ. අර ටික දුන්න ගැප් එක පිපුරුවා. බස්ලස් මෝඩ් එකද? බස්ලස් එකද? නෑ නෑ මගේ මේ රිමෝට් කන්ට්‍රෝල් මොඩියුල් එකේ ඒකේ ගැප්. ඒ ගන්න ගියාම එච්චරයි ඊට පස්සේ ඒසෙ පිට එකයි වැඩ කරන්නේ මගේ ආයි බ්‍රිලියන්ට් මයින්ඩ් එකට ආවා අපි යමු කියලා බලමු මේකට රිමෝට් කන්ට්‍රෝල් කාර් එකක් ගියා මොකද දිලෙමයි ගියා ඒ කියන්නේ රිමෝට් කන්ට්‍රෝල් කාර් එකක් ගේන අභිප්‍රාය තමයි ඒක අර මැද කැල්ල කැල්ල අරගෙන රිමෝට් කරන්නේ අඩුවටම තියෙන රිමෝට් කාර් එක මොකක්ද කියලා රිමෝට් කියලා එක නිකන් අපි ගියා අර සෙනිත් ඉලෙක්ට්‍රොනික් තියෙන එකට ගියාට පස්සේ මේ මන් නිකන් එහම රිමෝට් ඔබල කොන්ට්‍රෝල් මොඩියුල් ලගේ තියෙන අම්මට තියෙනවනේ කාර් එකක් හදන්න ඕන රිමෝට් කන්ට්‍රෝල් කැටි ඔක්කොම එකේ තියෙනවා. ඒින් දැන් කරක රුපියල් 800ද වෙන්නේ. 850යි. 850යි. ඒක ගෙනලා ආයි හයි කරා. ඒක හයි කරන්න ගියාම කාලිගක බ්‍රිලියන්ස් ඉඳ මේ ඒක පාසලෙලයි මා කරගෙන <laughs> <laughs> එයා ඒක වැඩ කරනවා. ඊට පස්සේ අපි ගිහලා කිව්වා මෙහෙම ඒක හැබැයි අපිට තාම ෂුවර් නෑ මගේ බ්‍රිලියන්ස් එක නිසා වුණාද ඒක වැඩ කරන්නේ. අනේ නෑ පලවෙනි නාමික වැඩ කරනන වැඩ කරන වැඩ කරන එක මාරු කර එට දෙවනි පාරගෙනපික මගේ බ්‍රිලියන්සේන්ට එක පිච්චුණ ඉට සැපි තියනක නෑ මෙහම නෙේ දැන් ඒගෙන මොඩියුල්ලක රිමෝට් එකට හයි කරන්න හමත් රිමෝට් එක පාට්ක වෙනම දීම ඒකයි කරන්න කරදරයි අමාරහින්ද අපිට පස් තියන එක නෑ අපි කාර එකක්ම ගෙමු දස පේමට් එකට ගින් බැල පේමට කියල ගෙර ගෙර ගිය පාර විච්චදෙන් ඉගෙන ගත්තනේ රිමෝට් කොන්ට්‍රෝල් 4.2 බෝල්් බැට කියන්න දින එකට දොල්ලහක් දාසයක් දෙන්න බැන් අපි දාසක් දෙන්න බැගෙන පෙල් අසියට වාගත්ත කාර පටිකාර්තියෙන් හ කොම රිමෝට් කොට මොඩිල්ලක් ගත්තරට අඩුවට රිමොට් කොට කාර යාලා ඉනාශ තීරණය කරා දැන් අරේ අපි ෆන්ඩමෙන්ටල් ලොජික් එක දන්නවා මේකට 16ක් දුන්නොත් එම කෙලවෙනවා කියලා. ඊට පස්සේ ආයෙ ගිහිල්ලා සෙඩිට් එකට ආයෙ ගෙනා මන මෝටර් කන්ට්‍රෝලර් එකක් ගෙනා. මෝටර් කන්ට්‍රෝලර් එකක් ගෙනා ඒක 36 වෙන ගන්න බලන්න. දැන් හදවත චවුලන්නේ නැහැ. ඊට පස්සේ දැන් සර්කිට් එක හදුවා අපි 18650 වලින් මෝටර්ස් වලට පවර් යනවා 4.2 බැටරියක් හරි හරි බැටරියකින් කන්ට්‍රෝලර් එක වැඩ කරනවා. කියලා අරක කොහොම හරි වාය කරගත්ත මෝටර් කන්ට්‍රෝල් එක කන්ට්‍රෝල් එක බඩුවේ අපි යව්වා හෙට යව්වා මෙහෙට යව්වා <laughs> පස්සේ තමයි තේරෙන්නේ උනේ මේකේ වීක් පොයින්ට්ස් තියෙනවා <laughs> ඇතුලේ ගියර් බොක්ස් වල වීල් කඩලා ඉලෙක්ට්‍රොනික් <laughs> කැලිටි ඔක්කොම අප්ග්‍රේඩ් කරලා ඔක්කොම මෙකැනිකල් දෙව නෑ ප්ලාස්ටික් එක කඩලා දැන් පාක් කරලා දිනවා දැන් අපි හො ඒකායි ගිය ටික <laughs> අපි මෝට ප්‍රශ්නට මෝට වැඩපුරගෙනාව බැටේ ටික ඉස්සර තුනයි දෙකයින පහක් නේ දොලොක්කො වැටිපයි වැටිපා මට බුද්ධික දැක්කනගේ අනහැටි හන්දැක දැක් බැටපාගන <laughs> ඇතරම සෙල්ල වෙනවෙන අටත් තියෙනර අතරයි අතරයි ඉරමට බොට ම බොට දනග මොක ඩිස්චාර්ජන කොටරල් ලක්න ඊට පස් අපි ඩ චාර්ජ් කරන්න ඕන්න ඒකට අපි වෙන වෙන මර USB තියෙන කොටරල ඒ හතර වැට චාර්ජ් මෙ අප විසින්න ෆන් නොවා තමයි ඔපිසි අඩ කන්නවා හිටපු ගමක් <laughs> ්‍රීවෙලා කමට ඔෆිසි වැඩක් ලොකල අපිට ඔයිටමතර වැඩති බෝක අපි වහලි කල්ලවා මොකද මහලි කල බැට්ටික තියන්න සෙට ග්‍රමටි හදන්න මැත්තටගෙන බැට්ටික ඊට පස්සේ ගිය බොක්ස් අයි රීග්‍රීස් කර මොක දෙක පාරක් තිලිය වතුරයවල් ඒක වැලී මට ඒ ගලක රීග්‍රීස් කර ඊට අමතර ඇක්සල් එකක් කඩ ලගිය එක්සල් කඩලා ගියාට පස්සේ ලී වලින් එකක් හදලා හයි කරා. මාරයිනේ. ඊට පස්සේ සස්පෙන්ෂන් නරවම ආයි රියලයිස් කළා. සෝරියක් කර කියලා මේ කාර්යය හදන්න පුළුවන් මේ. අපි දැන් බැලුවේ අර හොද්ද කාර් දින චයිනීස් එක ගන්න ඩොලර් රුපියල් 12000ට දැන් අපි මේකට මම හිතන්නේ 20000කට වැඩි වේදා කරලා. දැන් රාජසිංහ රජු දැල්ලා. ඒක දාම මගර මියුසියම් එකක් හදලා. හැබැයි අපි පන් ගත්ත විනාඩි 5යි හොඳට ගන්න. හොඳට ගන්න. පහක් කරගෙන නදුවල නෑ ඒක ගැන. ඔක්කොම ලයිෆ් සයිකල් එක ගත්තොත් එහෙම අපි විනාඩි 5ක් එක දිගට ඒක දුවල නෑ. මුලින්ම මම හොඳට රේස් කරලා බලන වැලි හාරලා යනවා. තිලියට වුණොත් වැලි කාගෙන. අගේ සිම්පතික් කවට වැලි කාගෙන යන්න තමයි අවස්ථාව. වැලි කාගෙන ගියා. ඉතින් කිව්වා උටවට ගස් උඩ යවන්න හප්පන්න. හොඳම එක්සල් එකට. මට දින කර කර මේ පොලේ කන කන. ඔවගේ ඉලෙක්ට්‍රොනික මම කියන්නේ ඉලෙක්ට්‍රොනික ෆන්. එකන් ෆේලියස් ගොඩක් වුණා නෙමෙයි. නමුත් අපි මේ ෆේලියස් ෆන් විදියට තමයි ගත්තේ. කියන්නේ 아무තු අතල් ඒකම ෆන් එක. ඒ කියන්නේ එකම ප්‍රශ්නේ මේ කවුද වෙලයි සල්ලි විඳන් කරන්නේ. <laughs> ඒ වඩ ටික ගන්න. නමුත් ඔය ඔක්කොම ටික අපි කරේ බෞද්ධ එක විතරයි. බෞද්ධ කරුගේ පිහිය. ඉල් ගන්න අයි එල්ලිඩ හයි කරන අප රිවස් එල්ලිඩ හයි කර කැමර එක හයි කරන්න උමන තිබ්බ මේ ඊට කලින් මේ <laughs> හරි ඉලෙක්ට්‍රොනික් බෙන්ච් ඉලෙක්ට්‍රොනික් ඒක ගැන කතා කරද අපි මේ සේෆ්ටි කරප ඩ කතා කරන කරන්ට එක ඔමම ඩෙසිේ ඇත්තක වැඩ කරන්න මේ බෝධි පූජා <laughs> වාරයක් වෙලා අපට ගන ප්‍රදේශෙන්ට බැගන ඉල්ලෙක් ගන ඒසි විදුල ඇත්තක වැඩ ඩීසි නම් ප්‍රශ්නය පිලින් පවලින් වැඩ කරන එක ඇත්තර ප්‍රශ්නයන්න නමු දේශී වලට පාරන ඉතින් ඒක ගැන අපිට ඇත්ත කියන්න බෑ ඒ අපි කියන්න ඕනෙත්න ස්කෝල ඉගෙන ගන්න බයනකයි <laughs> කිය <laughs> ඒකනිසා කවුරහෙම පාවිචරන අනිවාර්රෙන් ඒ ගැන දැනුවත් තියෙන කෙනෙක් එක්ක මේ ඉගෙනගෙන ඒසී වලට අර තිය නමුත් බෑ ට්‍රේක වැඩ කරන ඉතර පසන ක්ගේ වන තාමත් බහනක බුද්ධමුද ගිනිගන්න පුරන්න ඒක දේ නොනේද කාලින් ලිතියම් බැට්‍රි පාවිච්ච කරනකොට හරි පරිසං කරන්න කාර් ගැනත් කතා කරන්න ඒ බැට්‍රි රෑට චාර්ජන දල් ගහන්න අනිකනිකන් එල පවපැක්වලට මේ බැට්‍රි අල්ලන්න බව ලිතියම් අරම බැට්‍රි ෂෝට් කරන්න ෂෝට් කරන්න එපා මේ මොකද හිතන්න මේ මේවා ගැන ලෙඩ් ෆිම්ස් එහෙම රදාල මේමයි බෞතෙන් පාසන ලෙඩ්ඩෙනවා ියමක් ක්ටර එකකින් හදාගන්න බැන් අඩුගන ෑන් එකක්ත් දාල් තියන්න මේ එකන වෙන්ටිලේට ටේක පාසන කියල මන්නගේ කඩුග ජනලටලා ජලලෙන් හුලන් ගන්න පුළුවන් තර කර මේ ඕන්නම් ගන්න පුළන් කර ඔක්සි ියවරෝද මනතිල මස්තියනවා ගේ මාස්කයක් වගේ දාගත්තන හොඳ ඔපරේට් කරන්න කියල හිතාගන්න ඔන්නන් ගලවස් දෙකුත්දාග ලස්සනයි මොකත ඔපරේට් කරනගේ පාසන පාස්සන්න ගෙන ගන්න එක තමයි ටිකක් කරාට් එකක් වගේ තියෙන්නේ. ඒත් කලින් දැන් දැන් අර එන්න එන්න කොම්පොනන්ට් පුංචි වෙනවා. එතකොට දැන් පේන්නේ දැන් අපි මැග්නිෆයින් ග්ලාස් එකක් ගන්නවා. හරි අමාරුයි මේ පාස්සන්න කියන පේන්නේ නැහැ. එතකොට ඒ ග්ලාස් එකක් ගන්න ඕනේ. නැත්නම් අර ගොඩක්ම කරන්න ඕන නම් මේ අර ඉලෙක්ට්‍රොනික මේ මයික්‍රොස්කෝප් තියෙනවා. ඒවා මේ ඒවන ටිකක් ගණන් ඩිස්ප්ලේ එකත් එක්ක තියෙන එක. USB ඒවා තියෙනවා දාන්න ඩොලර් 12ට. දහතුනට වගේ තින සාමටම ඉලෙක්ට්‍රන ඉගෙන ගන්නවන මං මේ කියන්න මම් පොඩි කාල ඉලෙක්ට්‍රන කියෙනගත් ඇට ම ඉලෙක්ට්‍රන කියෙන ගන්න වෙද හතරවසර ඉට තඩු ශිෂත කල තුනවස් තුන දෙකේ වගේ නට ඉලෙක්ට්‍රනික් කරන්න පටන්ගත්තේ මටත් මුලින් අපේ තාත්ත තාත් අන්තුරන ඉලෙක්ට්‍රනික් ඉන්ජේරක කරමක්කර වැඩගන්න ගට කියලා හොඳට කියලා දෙන්න හැදවට ට්‍රන්ස්ටක් කියන මෙමයි කියලා ඒ කාලේ අරසගෙට හැද මේ එච්චරවායිසනෑ මම රටකසගටති ලෑලි කැල්ලක් කරගෙන ලෑලි කැල්ලට පිත්ත ලැන හලා පිත්ත ලැනවලට තම ට්‍රන්ස්ටරහම් පස්ස මොකදේ හේතුව තම අයි පාවිච්චි කර ගලවල අරගෙන රේඩ එකක්මට හද හැට ඒතර මංගිමතර බෙන්න්න මංගිති ෙතරගෙල්ල පොල් හකට වාරගත්දාලා ඒකල රඩි හන්න තියම පොල් හකට වාරගන්නන දාල පොලොට ඇත්තකක් ගාලා අරකන්නේ ගහන පුළන් සුදු පාට තනි මොනාද යකඩ කැල්ලක් හෙට මෙට නිය ෆොන්න තින ඕකෙන් ගුවනිලි හත්තාගන්න ඕකතම රඩ ටියුණින් කැපසිට හොමද ගන්න හැද ඉගෙන ගත්තනයම ඒක ඉච්චර කර ඊට පස්සි තාත්තයක ගෙතර දින රඩියෝ කැඩවා ඔක්කොම අවුනල සෙල්ලම් පඩුකට එහෙම තියරටිකල කිසි දැකින එම අවස්ථාව තිබෙන ට පස්සේ ඔය සෙනිත්ලාගේ සිප්නන මැගසින්න ගවන ඕකෙන්ත මං ඇතර ඉලෙක්ට්‍රනික් ඉගෙන ගන්න පටන්ගත් එකන ඒක ඉතර විජය පත්තර තිබ්බව සර්කිට දානවා ලයිට් පත්තින හෝන්නයක් ගන්න නියම ජෝක් එක කියන්නේ. IC එකක් 555 කියන්නේ කොයි සයිස්ද කියලා මම කවදාවත් දැනගන්න. පළවෙනියට තිබ්බා ඒක ඇඳලා තියෙන ලොකු ලොකුට <laughs> ඉතින් ඔය කැලරි ටික ඒ කියන්නේ ඒක හෝන් එකක් හදන්න තමයි තිබ්බේ. ඉතින් මං කර වැඩි කාඩ්බෝඩ් කැලරි ඉස්සර හදන්න සර්කිට් එක. ෆෝමිකා ගන්නත් හැකියාවක් නැහැ මොකද කඩවලට ගියාම එළවන ෆෝමිකා කැලරිලා ගියා. ඊට පස්සේ කාඩ්බෝඩ් කැලරක් අරගෙන මං දැන් අර ගෙරුව ස්ටෝර් එක දීලා ඔක්කොම ටික හදලා දැන් IC එක විතර අන්තිමට ගන්න තියෙන්නේ. අයිස් එකට මං අඟල් දෙකේ දෙකේ විතර කොටුවක් තිබ්බ හිල් ටික ගාලා අගේ පින්නට දාන්න. කඩේට ගිහලා දුන්නා දෙනවා නිකන් අර අත නකුවෙන්නේ මේක තමයි අයිස් එක. මේක කොහොමද මම පාස් කරන්නේ අර අයිස් එක පාස් කරන්න දැනගෙන ඊට පස්සේ සොකට් කියලා එකක් තියෙන කියලා දුන්නා. මල්ලි එහෙමනම් මම මේක ගන්න මේක ගරදුනොත් අවුලක් නෑ ඔයාට එයා එකක් ගහගන්න පුළුවන් කියලා කොමාරි ගෙනල්ලා ගෙනල්ලා ඒත් පණ්ඩිතයි පෑස් වෙන බහින් හැම පින් එකක්ම වරකින් ගැට ගහලා තමයි හැදුවේ. වැඩ කර කෝමර ඒක නිසා තමයි දහිරම මේ හදන්න පුළන් මේක හොඳයි කියලා ඒ විදිය පත් ප්‍රස්නාවේ සැනිත්තගේ සිප්ටනයි තාමත් තියෙන දැනත් කියල ගත්තගේ ඒ කතා කියන්න ගත්ත එක ඒ කාල්ල සැනිත්තක මංය ස්කොලන කාල සැනිත්තකට කියලා පිතාත බඩුවරන්දෙන පොරල්ල හන්දී තියන්නේ සුව මාගට්ටගේ දැනුත් අප යනවා දැන්ඉන්න සැනිත්තක හදපෙක්නෑ පුතා ඇඩිස්මටක් ඩිස්මට කන මං ඇත්තරම ගන්නේ ඕන වඩුවත් තියෙන ඕන වඩුවත් තියෙනවා ලාක්කු මලුත් මොඩියුල් තියෙනවා ඉන්න මනුස්සත් හොඳයි පුළුවන්න ඒකොල දැකර පඩුල කල තින සැනිත්තගේ සිප්නල පේනටික අරගෙන කියව ඒගේ ගලින් අර පරණ ඒවම තම තාම ඇත්ත පරණ ඒකම ඒකම ඒ පරණ සෙට්ටම තිබුණ අරදෑ දැ කිට්ටද රන්න මේ ඔය පන්ඩමෙන්ටෝ ඒක කම්පියුටරයක් හදන හැටි තිබ්බා ඒවා ඊළඟට මේ ඇම්ප්ලිෆයර් හදන හැටි තිබ්බා ඉලෙක්ට්‍රිකල් තිබුණා ඊළඟට වයරින් ගන්න හැටි AC ෆ්‍රිජ් ගැන ඒවා තිබුණා ටීවී රිපෙයාර් ගන්න ඒවා ගැන ඒවා ගැන මන්න ඒ වගේ හොඳ පාඩම් ටිකක් දැක්කේ නැහැ ගැන ඒක දන්න මිනිස්සු තමයි লীලා දෙන්නේ හොඳට අර ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එක නම් senit.lk උනාට මේ ඒක ඔන්ලයින් ඕඩර් කරන්න බෑ හැබැයි එතට ගේල්ල කියන්න කාලික තමයි කියලා මේ මුකුත් ඩිස්කවන්ට දෙන්නත බට්ටිකද ඩිස්කවන්් කෝඩ් සීරපසන් ඒකල මේ ආඩ්ඩින කිල්ති නවන්න නැති දෙයක් නෑවගේ එක නැත්තර නිල්ලකොත් අපි කියලා අර වෙලා තින කලික්ෙන් මිනිසු වෙලාක් කැන මෙහම එකක් තියෙනවා කියලා නමුත් හැබ ඊළඟට මේ පස්සේ කාලක ඔය සිප් නැනමාවර ස්පේෂලයිස් වෙච්චේවන ඇම්පලිෆයස ගිට්වෙනම ඒ වගේවත් මයිතන්න පනස් ගානන්දකොද මේ පනස් දෙකක්ද කොහෙත් තියෙන මේ මං ඉස්සර ඇතන බණ්ඩල්ලයක් හදා මැගස මට හම්බුණේ ඇතර මම ගත්තෙන අපේ ගෙවල් ළඟ හිටපු එක්කෙනෙක් මිනිිය කලින් ඉල්ලන්නකොට දුන්න බලන්න ඇබ මිය රට ගියා යනකොට දීලගිය මී යෝගාලා ගොඩක් <laughs> <laughs> ඒගේ තත්වෙන් දාම්බුණේ ඉස්සර බුද්ධික තව ඉලෙක්ට්‍රොනික් මං ඉගෙන ගත්තේ මේ මතක දන්න නැශනල් සෙමිකන්ඩක්ටර්ලගේ මේ කැට්ලොග් නිකන් ඒවා නවිස බොරුවට කම්පැනියක් විතර රෙජිස්ටර් නම් මං ඔය කියන්නේ මම හිතන්නේ ඕ ලෙවල් කරන කාලේ මම බොරුවට කම්පැනියක් එක රෙජිස්ටර්ලා අවුරුද්දකට සැරයක් කැට්ලොග් එකක් කරා කැට්ලොග් එක කිව්වම මම හිතන්නේ ෆෝන් බුක් ෆෝන් බුක් දෙකක් සයිස් ඉස්සර ඒ කාලේ කාලේ කර නාසකින් එහෙමත් යනවනේ ලොකු පොත් එහෙමනේ ඔව් ඒ වගේ ස්පෙක් එහෙම තියෙනවා ඇත්ත දැන් උනත් මේ දැන් ඉලෙක්ට්‍රොනික් ඉගෙන ගන්න මේ හොඳම වැඩක් තමයි මේ කොම්පොනට්ටල තියන ස්පෙක් එක් කියවන ගෙන ටක් කියවන්න හරියට මේ ඒක මාරදවල් තින ඉගෙන ගන්න ඒ ටර්ම් සුනත් ඕන එකක් අහුවෙනවාන මේ දැන්න එවන්න කොල දැන්ව අහන්න කලින්කිවේ නැත්තාර පුත්තු සීඩි ගන්න ගත්තාව දැනුත් පානය කැට්ලොක්ක මහිතන්න මේ දෙන ඔර දෙනවත් දන්න අවුදු දහකට විතර දැනත ඉන්ටනට් එක තියෙන නොක්කොම ඉතින් එකන <laughs> අර ඉලෙක්ට්‍රොනික් ඇතම ආසාාවෙන් කරනවාන හරි මර්ගැන ගොඩක් අයි කරන්න මොකක් හරිකක් හදන්න ඕනි කියන මතයෙන් කරනවා විසක් කරන්න ඉගෙන ගන්න ඕන නිසා ෆේලිය මගේ ඔය හැම දෙයක්ම කිව්වේ ෆේලිය වලින් තමයි පිළිවෙල ඉගෙන ගන්න එක. වරදුන් නැද ගොඩක් අය බය මේක හරියට වැඩ කරන්නේ නැහැ. IC එක පිච්චේ අර අධෛර්යමත් වෙන්න එපා එහෙම වුණා කියලා පිච්චු ළඟ. ඊළඟ පාර දන්නවන්නේ පිච්චෙන්නේ නැති වෙන හදන්නේ කොහොමද කියලා. මට මතකයි මම අර මුලින් FM රේඩියෝ හදලා සර්කිට් දෙක තුනක් හැදුවා හරි ගියේ නැහැ. ඒ දවස්වල අපේ ගෙවල් පැත්තට මේ සිග්නල් එහෙම සෑහෙන්න අඩුයි. මම හිතන්නේ සර්කිට් හරි ඇති මේ ප්‍රශ්නේ තිබුණ ඇන්ටනාවල ඒ වගේ එක එක සැරයක් හරි ගිය හතර වෙනි පාර විතර හරි ගිහිල්ලා රෑ දෙකට විතර තමයි මේ හරි ගියේ එළි වෙනකම්ම මේ රේඩියෝ එක එතකොට තිරස තියෙනවා තිරස එළි වෙන කියන්නේ ළඟදී නේද අවුරුදු කියන්නේ 17 ඊට වැඩිය බුද්ධික මට බාල කරට ටියක් මතක් වෙන වෙලාවට 14 20ක්ද මේ ඉස්සර ඒම් රඩියම හදන ප්‍රශ්න තිබ බුද්ධික ඒව ටියවනිින් කැපසිට තියෙන එකන අයිF කෑන්ස් කියල ගැන අයිFක් ටේජස් තියෙන තුනක්කර අතරක්කර අවිල්ලතයි කරන්න ඒ කාල අපට කවුලුවක්ක කියලා දුන්න නෑ මේ සිගන එක රඩිය චනල්ල ටියවුන් කරන්න ඕනි කළ මේ අයි ටේජ්ටි කලයින් කරන්න ගැන්න පොඩ්ඩි සර්ගිට්ටක් හදලා මේ ඇත්තම සිගනල්ලන් ජන ටරක් හදල ඉම්පුට් කල මේටික හදන්න පුලන් කියන එක කවුරුත් කියල දුන්න ඒකට ප්‍රධාන හේතුව තමයි කුමාරසිංහ රේඩියෝ වල තිබ්බ තැපෑලෙන් ඉලෙක්ට්‍රොනික එක ගන්න. මතකද? <laughs> <laughs> තැපෑලෙන් ඉලෙක්ට්‍රොනික එක ගන්න කරාම අන්තිම රිසල්ට් එක තමයි AM රේඩියෝ. පෙට්ටි ඔක්කොම යනවා. ඒක කිව්වම මතක් වුණේ සෙනිට් ළඟ තිබ්බ ඇම්ප්ලිෆයර් එකක් හදන එකක් ඒ වගේ. ඒකනම් හදන්න බෑ LA 4 විදුසරපත්තරයක් තිබ්බනේ. 44 40 තියෙන්නේ. ඒක ඇත්තම ස්විප්පි කරන්න ගහ බයික් එකක් තිබුණා. අනේ අම්මව මට මතකයි මං ඒක පළවෙනි පාර හැදුවා. අපේ ගෙදර ඒ කාලත් තිබුණා නැෂනල් අර ස්පීකර් දෙකක් තියෙන පොඩි කැසට් රේඩියෝ කියන්නේ එයින් එකක් තිබ්බේ. මං ඉතින් කරපැඩේ හොඳ අම්මා මගේ ඇම්ප් එකක් හැදුවා තාත්තේ කියලා ගලවලා අරක ඇතුලේ දෙන ස්පීකර් දෙකට ඇම්ප් එක ඇම්පුවා. පිටාතික මොකද්ද මං ඔය ස්විප්පි ගුණා මට ඒ කාලේ ඒක තේරුම් නැතර ඇත්තට මේක ස්විප්පි ගුණා කියලා ඉතින් <laughs> අරක ඇතුලේ තියෙන ඊට වඩා කොල්ලෙනේ. ඉතින් අන්න ඒ වගේ හැබැයි වර්ෂන් ඇති එල්ල හතලෙස්ට හතලිස් පාගේ ඒක කොල්ටි ඇම් ගැන කතා කරම් දැන් කට්ටි ආසන ඇන් හදන් ඒක ඇමගේ නමුත් අනාගතත් තින ගන්න මේ හදන එක ගැන මටත් අවුරුද්දැන් ගියා එදස අනුපයිද මේ වෙනක අහන්න පුලල්ලවල්ල එක කඩ ලේසින එනට හොඳ ටැදත් පව සප්ලයි හදාගන්න බෑ අපේ වෙලාතින් අපි සම්පූර්ණයෙන් දෙයක් කරන්න එක පාරිපර වෙන්න දැ උදාහනගත දැ මෙදාසලම මර බොලිමිය එක ටෙස් කරනවා දැ ඒකේ දැන් මටත් ඒක වෙලා දම තේරණේ දැම්මම පවදන රස්බෙරි පයිකර පවදිල මගේ ඩැක්කට පාදනගම යස්බගෙන් දුන්නේ තකරමට පොළු ගහනවා යන හිතෙන් නැති දේවල්රයි පහයි වෝල්් දෙෙන පහ ෆයිවෝල්ට නො ඩැක්ක කරලා නමුත් මම ඒක දැන් දන්න හින්දා මං ඊළඟට හරියට අර ලිනිය පවර් සප්ලයි එකක් දාලා හරියට රෙගියුලේට් කරලා ඩැක් එකට වෙනම් පවර් දුන්නාම සවුන්ඩ් එකේ මාර වෙනසක් තියෙනවා. ඒ කියන්නේ රෙගියුලේෂන් නොයිස් එන ඒවා සිගනල් කලෝ සිලස්කෝප් තිය වගේ තේරෙන්නේ දැන් උදාහරණකට හම් ඉස්සර ඇම්ප එකක් හැදුවත් පළවෙනි දින පස්සම <laughs> ඔන් කරපු ගමන් <laughs> ඒ ග්‍රවුන්ඩ් ඉල්ලු ඒවා කවුරුත් කියලා දීලා නැහැ නේ ග්‍රවුන්ඩ් ස්ටාර් ග්‍රවුන්ඩින් ග්‍රවුන්ඩ් කරන ගමන් එතකොට පව ඉලෙක්ට්‍රිකල් ග්‍රවන්් එකයි ග්‍රවන්්ඩින්නල ගොඩාක් දේවල් තින එකෙන ගන්න කරන්න කරන්න තමයිති මේවා පන්නගෙති හැබැයි ඒකාල්ලි පුතුම දැංගුණත්ම එක එක හදනවා එකක් තමයි මයින් රිලක්සේ ඉගැන ඒකට කන්සන්ට්‍රේට් කරන වෙනවා ගැන හිතෙන්න අනිත්තක තමයි තමන්ට දැන් උදාහරණගත දැන් මං ඔඩිවලට සාමාන්‍යයෙන් මං හම්බ කරපු සල්ලි ගත්තොත් එහෙම බාගෙට රවිදන් කරනවා එක එක ගන්න ඒ කියන්නේ ඔවුන්ඩට ආස නිසා ලෙඩ ලෙඩා එක ලෙඩා ඒ ලෙඩේ දැකේක දැන් අරල්ල එල්ල එල්ල දැන් දැන් සාමන්‍යෙන් මම ජීවිතට හීනකත්ම පොඩි කාල හිතම නැති දේවල් ගන්න පුලන් ලෙවල එකට ඉල්ල තියෙනවන දේක නිසා දැනට සාමාන්‍යෙන් හාමාන්‍ය හොඳ සිිස්ටම් එකක් තියෙනවා මේ ළඟදී මට එක මීට අවුරුදු තුනකට හතර කලින් මන් ටියව්බලින් ප්‍රියම් පැක්ද ගැන බැකම් ටියව් ඒක හේතු හැමෝම ගෙන වැකුම් ටිප් තා හොඳ වැකුම් ටිප් තා මෙහෙම වැකුම් ටිප් වෙනවා ඉතින් මම හිතුවා මේක ටිකක් ටෙස්ට් කරලා බලන්න හදලා බලනවා කියලා ඒකල ඔසිලස්කෝප් එක ගත්තා රාම සිග්නල් ජෙනරේටර් ඔක්කොම දැන් තියෙන ඉඳා එකක් හැදුවා ඒ වුණාට මම මං ගැන වෙන ඩවුට්ෆුල් දැන් මේ ඒ කියන්නේ ටෙක්නිකලි මෙෂරබලි මං හදපේක හොඳයි ආ මේ ළඟදී මම අර දැනුත් මම හිතන්නේ ප්‍රියම්ප් එක ගත්තොත් සාමාන්‍යයෙන් ඩොලර් 2000කට තරම් සෙකන්ඩ් හෑන්ඩ් එකක් දෙන්නේ ඒක රිප්ලේස් කළා මේක හයි කලවල හයි කල බලනගේ එතර හොඳයි අර දැන් එතරම අර ඩොල දෙදහ පියම්ප එකයින් කල්ල මංගර ඩොලතුන් සිරිතරහද ප්‍රියම්ප එකනය පාචිකන්නේ ඊට අමතර දැන් ඔය වගේ හදනගේ දැන් ඉදාරන ගත්තම් මං අර මේ ළඟදී ඇම්ප එකක් වගේ හදලා තිබ්බ ඇත්තටම හැදුවේ මං අර පොඩි එකනට කාමරේට දෙන්න සින්දුහන් කියලා පස්සේ අර තව තිබ්බ ඇම්පක් ඉන්නේ ඒක කාමරේට දාලා දැම්ම මං අර ඉවර කරන්නේ නැහැ කියන concept එක ඔක්කොම ඉවර කරලා පීන ලැබුණා ඒක පොඩි මොන්ඩෝල් එකයි කරා මගේ අර බුද්ධියක් දන්නේ නැතර පසන් ලියනගේ කියලා ඉන්නේ මේ මියුසික් එයා යම්හාර මේ ක්ලාසික් මේ ස්පීකර්ස් දෙයක් ගෙනල්ලා තියෙනවා මික්සිං වලට අර ඒගොල්ලන්ගේ සවුන්ඩ් වලට නේ ඉතින් මාත් එක්ක ආගිමන්ට් ආගේ වෙලා කයිය මෙහෙම මෙහෙම කොහමද කරන්න කියලා හව මං ගෝ මල්ලි මෙහෙම මං හදපු ටෙස්ට් කරන්න ඇම්පැත් තියෙනවා ඕන අපි ගිහලා බලමු කියලා ස්ටුඩියෝ එන්වයරන්මන්ට් එක ඒක ඇත්තටම මේ එයාගේ තියෙන හොඳ ඇම්ප් එකකට හොඳයි ඉතින් ඒ වගේ අර ඒකයි කරන්න බැරි කමන්නේ අර අයින්න ගන්න ටිකක් මේ එකක් ඉගෙන ගන්න අනිත්තක ඒකට ඕන කෑල්ලි හොයා ගන්න හරියට ටෙක්නික් පල හරන ගත දැන් කැපසිට ගමක අපි කැපසිට අපි පිටකොට ගහ මොන දර තියෙන අපිතම මම දැන් ඉල්ලා සනිතෙල්ලා මට කැ මේ හන්ඩ ියස් කැපසිට ගන්නක එක පණක් කියලදේ නමුත් ඒකයි පනයි කැපසිට එකයි මම ඩිජි කියර කොහෙන් හරි ඇත්තටම මේ නිිකොන් කිය දුන්නට මේ නිිකොන්න ගන්න මේ දෙන්න මහ වැඩිජිකින් හරියට පාට නම්බර බල හරි නිිකොන්නයක් ගෙනල්ලා සර්ගිට්ටක් හසුත් තියෙන ෆෙක්ට එක වෙන විශේෂෙන් ෝඩියල් ඒකම් එකන්න හරි කොම්පෝනට එක හරි විදියට වැටුණා ඒක ඩිෆරන්සක් තියෙන ඇම්පේම ලංකාදට ඉසරමන් මං ස්ටිගේ පෝටිවන් 91 හදලා ඇති මහිතන්නේ හදනවා ස්පීකර් පිච්චෙනවා ආය හදනවා ස්පීකර් පිච්චෙනවා ස්පීකර්ම පිච්චෙනවා STK 4191 එකක් තමයි මම දැන් දන්නේ ඒ කාලෙත් STK 4191 ෆේක් කියලා ෆේක් කියන්නේ සෑම් සෝස් මොකද සැන්ඩියෝ සමාගම ඒක නවත්තලත් එදා <laughs> මේ ඔක්කොම ෆේක් ඉන්නේ සර්කිට් අවුල් එකට දාන පාර්ට්ස් අවුල් අපේ පවර් සප්ලයි අවුල් ඇදන් උඩ තියන්නේ <laughs> හරියට හදන්න ලූප් නොයිසස් එනවා කේස් එකක් හරියට හයි කරලා නැහැ ස්පීක ප්‍රොටෙක්ෂන් හයි කරලා නැහැ ස්පීක ප්‍රොටෙක්ෂන් හයි කරලා තිබුණා නැත්නම් ඔක පිච්චෙන ඒ දන්නේ <laughs> තමන්ලාට ඇම්ප් එක ගල්ලන්න බෑ කරන්ට් එක කරන්ට් එක දිනවා ඊට පස්සේ ඉන්පුට් ජැක් ගහන්න ඇම්ප් එක ඔන් කරලා තියන ලගිලා තව අරක් ගල්ලා ගහන පියෝ ගාලා ඇම්ප් එක ගන්න එතකොට ඒවා ලූප් ෆීඩ්බැක් එනවා ඉතින් ඔයගේ අර ඉලෙක්ට්‍රොනික කියන්නේ හෙන මං ඉතින් ඔඩියෝ ගැන කතා කරන්නේ මගේ පැෂන් එක නිසා නමුත් දැන් අපි තිල් බුද්ධිගතතයම දැන් අපි ඩ්‍රෝන් හදනකොට ඒකොන් මෝට කොන්ට්‍රෝල් පාච්චි කන්නකොට ඕගේ වෙච් එක්ස්පිරස් කියන් බුද්ධ බුද්ධ හැදවන එක <clears throat> මට තියන මේවා ස්මාර්ට් ඉලෙක්ට්‍රොනික් වැඩ කරත්දිනම් ද බවගටික ටිකක් දිගටම කරා මේ ගොඩක් එක්ස්පිරියන්ස් තින්න මේ <clears throat> ඔයගේ ඇනට තැන් කිවොත් එහෙම ගොඩක්ම වෙන එකක් තමයි මේ වෝල්ටේජ් ලෙවල් මේ කන්වට් කරගන්න එක මොකද ස්මාට ඉලෙක්ට්‍රොනික් කල ගොඩක් ඒවා පයිවෝල්ටති නවා අලුත් ඒවා 3.3 වෝල්ටන එතකොට අපි ළඟ සෙන්සස් තින්න පුළුවන් තව වෙන මොනවාරි මොඩිවල් තින්න පුළුවන් 3.3 වැඩගන්න ැ අපි ආඩියනෝකම වැඩගන්නකොට පයිවෝල්ට් ලෙවල්ල තයි වැඩ කරන්න ලොජික් ලොජික් ලෙවල්ල ඒකට මේ ඇතින් අපි ඕක කල්පනා කරන්න ඇතුව ගොඩක් කලාවට කරන්නේ අර ඉන්පුට් එකක් දෙනවා පොට් මොඩියුල්ලකට 3.3 වැඩ කරන සීයට අනුවක් වෙලාවටම වැඩ කරන්න ඊට පස්සේක ඒ ඒක හොයාගන්නත් යන සෑහන වෙලාවක් මොකද මතක් වෙන්න මේක පිච්චෙන් නැති කියලා දැර රස්බෙරි පයිවල ජිපියෝ එක එක සෙල්ල පයිකම පිච්චිලා වෙලා තිල්ලනවම් පොඩි බසරකක් හරිකතු රස්පෙරි පයිකට පොඩි ටැත් දාලා මේ අරත් සෙන්ඩ එකක් කොලා පොඩි බිප්ප කක්දන්න පොඩ්ඩි කෝඩ් එක ඇවුලක් කලේ බිප්පක විනට දෙකක් තර කියලා කරන් ලිමිට් ගත්ත උන්නද ඒවගේ එහෙම එකන එහම ඉන්ටවෙස් කරනවන්න මේ ඔය අලිකින් ඊබේකින් ගන්න පුළුවන් මෙ බෆස් තිනවා මේ ලෙවල් කන්නවා ඒක පැත්තක් පයිවෝල්ට අනි පැත්ත 3.3 දුන්නාම ඒ වගේ එකක් ගත්තනම් ගොඩක් කලාට ඉන්පුට් හතරක් අටක්ය වගේ දෙන්න පුළුවන් එකට ඒ වගේ දෙවල් වෙනවා අනිත්තේව වෙන්න කලින් බැටර එක තම අනිත් මේක වෙලා තින්න මේ ගොඩක් වෙලාවට ලිපෝ චාර්ජ් කරද්දි වෙලාදින හැබ වෙලාකට ගිනි ගත්ත නෑ ගිනි ගන්න කිට්ටුවට ඇවිල්ල දිනවා මේ රත් වෙලාහෙම මේ චාර්ජ කොලිට ගොඩක් ඇවෙලා මේ චාර්ජ නොයි අනිත්තක මේ බැටරිත් ද අපි චාජයක හොඳ එකක් ගතත් බැටරික හෙල්ත අපි චරමට කරන්නෙත් නෑ තමාර වෙලාවට අපි දන්න වනෑ මොකද බැටරිය එක සමහර වෙලාවට රප්තෙන ගොඩක් මේ චාච් කරන වෙලාවට ඒක වෙලාදීනා දැ ගොඩක් කරට ලයිපෝල්ටන ෆය පය මොකද රිටාඩන්ට බෑක් තියෙන ගැන්න ඔන්නන්ගේ බෑගගේ දාලා චාච් කරලා බැතට ගිනිගත්තත් ඒකට ගින්න පැතිරෙන්න්න ඒවගේ ගත්තිනවා නැත්තම් ස්මෝක් ඇලාම් එකක් අතන දැන් මේ ඌ ගැන කතා කරා අපි නිකන් සේෆ්ටි පැත්තට යංගු බුද්ධි ගෙවල් වල ඇත්තටම ගත්තද ලංකාවේ සාමාන්‍ය concept එක නම් මේ ස්මෝක් ඇලාම් ගෑස් ඇලාම් ඒ වගේ හැබැයි ඒ වගේ හයි කරනවා දැන් මම නම් ගෙදර හැමතැනම හයි කරලා තියෙනවා කියන්නේ ස්මෝක් ඇලාම් ගෑස් ඇලාම් කියන හයි කරලා තියෙනවා ඒකේ මේක තමයි ඒ කියන්නේ එකක් තමයි ලාභය ඩොලර් 9ක් විතර තමයි වෙන්නේ ස්මෝක් ඩිටෙක්ට් එක ඊට පස්සේ දැන් මගේ නම් සිකියුරිටි සිස්ටම් එකට මේවා පෙයා කරන්න පුළුවන් අර කියන්නේ එකම ස්ටෑන්ඩඩ් එකේ ඉන්න. නැත්තම් තනි ඉන්ඩිවිජුවල් වෙනවා පාවිච්චි කරනවා. දැන් උදාහරණයකට කුස්සියේ හැමතිස්සෙම දෙනවා ගෑස් ලික්ද? ගෑස් ලික්ද? ඕවා ඕන තරම් අහලා තියෙන ගෙවල් වල ගෑස් එක ඔෆ් කරාද? ඒ වගේ දැන් උදාහරණයකට එක සැරයක් බලන්න අපේ ගෙදර වැඩ කරන කෙනා මේ ගෑස් එකේ අරලා අර ප්‍රෙස් කරන්න නැතුව ගිහලා වමත කරනවා. ඔක්කොම ගෑස් එකේ. පොඩි පෙප් බාඩ් එකද හොඳලාට අර අපේ LPG ගෑස් ඩිටෙක්ට් එකක් මං හයි කරලා තියෙන එක වැදුනා. ඒ කියන්නේ ඒව වටිනවා ඒක දන්නේ නැහැ. අද කාලෙකන් ගොඩාක් කර බොරු බොරු දේවල්ලට දැන් මිනිස්සු වියදම් කරනවනේ ගෙවල් එක එක වැඩක් නැති කෙහෙල් මල්ලයි කරන්න. ඒ වෙලාව වගේ ටිකක් කර සේව් ද විශේෂයෙන් ළමයි නිදා ගන්න කාමර එක. ඒ වගේ කෙන අර මේ වගේ ගන්නවට මේ අක්ගෙඩියක් ගන්න අරම ඒ නිදා ගන්න. නැත්නම් ලාපින් බුද්ධ කියන මේ මල්ලි වලින් වගේ එකක් ගන්න. නෑ ඇත්තටම මේ වගේ හයිකන් එක මම නම් දකින්න දැන් මම නම් දැන් උදාහරණ ගත්තොත් දැන් කොහරි ගමනක් ගියාම ගෙදරට උරු කරලා ආ ගෑස් මෙම ගැස්ස කොප් කළ දයි ඒ වගේ මතකන ඒ වගේ ඒවා අයෝටවලට හම ඕගේ ගොඩක්දය කරන්න පුළයිගැන පව මොන්ටක දැන් අපිට අයන්නක දාලාවදිකල කොෂන් ඇතිනගේ අන්නක දාලාවදිකල කොෂන් ඇතින අපිට පුළුවන්ගේ අයන්නගේ ප්ලග්ග තියෙන අයෝට කනෙක්ටතිය අයෝට කනෙක්ට ලග ගන්න රිමෝටලි බලන්න පුල ලගික ඔන්න ස්ටේට් එක තිය නැත ඔ් කරන්න පුළුවන් එම නැත්තන් දැස් මෝක් කලාම එකක් එම වැදුනොත් එම SMS එකක් එන්න මෙතන ගෙතර ස්මෝක් කලාම එකක් හදනගේ ොට දන්නවානේ එතට අඩුගාන අල්ල පෙතර කලා ඒ ගිරි ගන්න ගිරි ගන්න වතුර ගන්න වතුර ගන්න ආරි බෑ අඩුගාන පයිප් ගෙට් එකට කෝල් කරා නෑ ගන්න දැන් ඉන්ෆෝමේෂන් ඉස් කී කියනවනේ ඉන්ෆෝමේෂන් ඉස් කී හින්දා මම කියන්නේ මේ ඒ කියන්නේ හැම දෙයක්ම දන්නේගේ ඒ කියන්නේ තමන්ට ලේසිනේ ඒක බ්ලොක් කරයිද නම් දන්නේ නෑ නමුත් දැනට නම් අවුලක් නෑනේ කලින් තව මේ පොඩි ටෙක් කතා අහන කට්ටියට පොඩි මේ පණිවිඩයක් තියෙනවා දෙන්න මේ ෂෙයා කරන්න දශාකර දරන්න ගොජාන මොකේෂයා කරන්න පෝස්ටක් ගමටම මේ පෝස් කාඩ්ඩයක් දහදනට පෝස් කාඩ්ඩක් ළඟලඟයි මිතුරන් අත ඇතනම මේක තමන් දන්න යාලුව දහදනෙට්ට කිව්වොත් එහෙම ඔයාට ලබන සතියේ SSD හාඩ් ඩිස්කයක් ඒක නිසා මත්ත ගැත්තුව දන්න දහදනට කියන්න සකබර් ගැත්තර මේක බලලා මේ වැඩියම්ම ෂයා කරපෙක් කෙනාට SSD එකක් දෙනවනේ. ගෙදරට මෙවිලා දීලා. ගෙදරට ඇවිල්ලා දීලා. හැබැයි ලයික් කරනායට මේක මේ ඩොලර් දෙකක් අපි අන්දායට සකබර් කරනවා. ඒ නිසා ඒ වගේ එකක් කරන්න හරි. කලින් කියන්නේ නැති මේ මම අර මේ දවස්වල අර ලෝරා වෑන් කියලා මේ කමියනිකේෂන් එකක් තින ගැන් දැන් අපි අර අයිෝට ඩිවයිස් කමියනිකේට් කරන්නකොට ක්‍රම ති නෙක්ක වයිෆයි එක කමියනිකේට් කරන්න පුළුවන් නැතාර නැරෝබෑන්් අයිෝට් එල්ට කියලා තින් ඒ වගේ මොබයිල් නෙට්වක්කින් පුළුවන් ලෝරවෑන්් කියන්න තේවගේ ලෝන් රේන්ච් කමියනිකේට් කරන්න පුළුවන් ටෙක්නෝජය එක හැබැයි ඒක මේ රේඩියෝ ප්‍රෙක්වන්සි වල යන්න අර අයිස්ම් බෑන්්ඩි තමයි යන්නේ අයිම් ගැන එක බැන්් තුනක් තියෙන අර ෆෝ ඩබල් ත්‍රී වල යන්නත් පුළුවන් හම යුරෝපොල්ට වෙන එකක් තින තාම එක පටන්ගත්තා විතරයි මේ කවරුහරි ටෙක් අතාහන ගට්ටිය <coughs> ඉන්නවනම් පොඩ්ඩක් ඒකට අපිට කමෙන්ට් එකක් කරිදාන්න ෆෙස්බුක් ෝරාගන්න ෆෙස්බුක් අන්ලොක් කරට පස්සේ අපිට මැසිච්ච කරවන්න අන්ලොක් කරොත් එවන්න මේ මොකද ඒවා ඒක අර මේ things network the things network කියලා නෙට්ටක් ඇතින එකද ඒගොල්ල කරන්න මේ ලෝරවල වෙන්න මෙමයි ලෝර කියන්නේ කම ඒගොල්ල මොඩියුලේෂන් ඒක ප්‍රපයිටර එක චිප් හදන් එක කම්පනයක් විතරයි ඇැ ඒක මේ අර ලෝ බෑන්ඩිත් තින්නේ ලෝන් රෙන් කමියනිකේට් කරන්න පුල කනෙක්න කොතනකට හබ් එකක් ඒකට ගේට් එකක් කියල තිනවා එතකට ලෝර ඩිවයිස් කනෙක්ටන ගේට් එකට ඒක ඉන්ටනෙට් එකට ගේට් එකකින් එකළු කියන්නේ සාමාන්‍යෙන් නිකන් ගෙට් දෙක තුනකින් ලොක සිටිය එකක් වුණත් කව කරන්න පුලන් කිය කිලමිට විස්සක වගේ එක මොබයිල් ෆෝන්ස් එක ලෝ එනර්ජී IoT ඩිවයිස් වලට එතකොට තිංස් නෙට්වක් කියන්නේ අර ෆ්‍රී ගේට්ස් දාලා අපි එක නෙට්වක්යක් හදනවා එකට ඕන කෙනෙකට පුළුවන් අපේ ගේට්ුවක් කරහ ඉන්ටනෙට්වල්ට කෙනෙක්ටන්න අයිෝට ඩිවයිස ඒවගේ තමන්ගේ මේ ඉන්ටරට කනෙක්ෂන්න තියෙන් ඔන්න තුර තියෙන් ඔන්න තමන්ගේ අයිෝට ඩිවයිස එකක් පුළුවන් අර සවිස්ස ඉන්ටනෙට්වල් මේ අ චුට්ට දාන ආසට සොරකන් දැන්න හනයට වෙනසක් වෙන්න නැත්තුව රකෝඩි එකින්ද මේ ලෝරා වෑන් ගැන්න හරි තිංස් නෙට්ව එක එක් හරි වැඩ කරන හරි ඉන්ට්‍රෙස්ටඩ් කට්ටි පොඩ්ඩක් මේ ඇසේජයක් දන ද අපිටත් ඉගෙන ගන්න තියෙන එක පැහදිල් නැත්තනත් තින්න කාරග මේ රෙගියලේෂන්ස් කොහොමද කියලා ඉන්දියාවමත් ඒක ඉගැන එක ඉම්පෝටන්ස් එක දැනගෙන හදල රෙගියලේෂන් චීනලව චීනය ලවද චීන චීනය චීනන් දන්න ගමද කියලා දෙන්න චීනත අපි අපි බීචක් ඉස්ටෝ කර ඒකට බයිදන්න එක්කදා ජැට්ටයක් හදමු අපි ටිකේ චැට් කර ධාරි බැලන්න සැක්ට බුද්ධි අපිදගන වන් සිිනල්ල පාච්ච කරන්න පුෂ්මසෙන්චල්ට අන නෝටිස් කර පුද්ධික මේ ක්‍රෝම්මල නොටිස් එන්න කරම අහනයි පොඩ්ඩක් සබස්ක්‍රයිබ් ලයින්න අපේ වෙබ්සයිට් එක නොටිකේෂන් එන එකට එකන කාලික ක්‍රෝම් වර්ෂන් මක දස් කන සික්ටි ගනන්ද නන්න ඔටෝ අප්ඩේට නතිල් අදකාල මකද මේ ළඟදී මේ කැනේ මේ 69 එකට කැන 59 වලින් මාරුණා නොලින් මේ මාරුණා ඒගලගේ පොඩක් නොඩිකේෂන් පෙන්න්න ති මොකද නේටව එකට මාරුණානේ දැන් ලිනක්ස් වලයි මැක්කගේ කෙලිම නේටව නොඩිකේෂනයක් ඉදිර තම එන්න මේ ඉගන අපිට ඔන්න කරෝම් ෆලක්ස් ල්ට කියලා මාරුකරගන්න පුළුවන් පරණජයට දාන්න අපිට ඒක වෙලදී අපේ නොටිකේෂන් අපේ නොටිකේෂන් අපේ ගත මේ අහනයි කවර කරෝම අප නොටිකේෂන් සම්බන්ධලයින්න එක නැත්තනම් කතාගවත්ම අපේ වෙබ්සයිට් එක ගියාව ටෙක්කතා.com ගියාම ක්‍රෝම් නම් හරි ෆයෆොක්ස් හරි සෆාරි හරි පාවිච්චින පොඩි ප්‍රොප්පයක් අපි නෝටිෆිකේෂන් එවන්න කවන්න නැද්ද කියලා. ඒක බය වෙන්නත් එපා. අපි සල්ලි ගන්න. අපි සල්ලි ගන්නෙ නැහැ. ඒගොල්ලෝ ඔයගොල්ලන් සල්ලි ගන්නෙ නැහැ. අපි ඒගොල්ලන්ට සල්ලි දෙන්නේ නැහැ. කිසිම මුදල් ගන්න දෙනවා කිසි තැනක නැහැ. යස් කියල ගම්න්න අප පිසෝඩ්ඩ දැම්ම හම ගලට පොඩි නොටිසයක් කෙනවා මේ එපිසෝඩ්ඩ දැම්ම බලන්න කියලා නැත්තන් දැන් මේ අනුවිදි අපිට මෙන්න උගුල් අපි අතර කමිනිකේට් කරන්න වෙන කිසිම දෙයක් නැති වෙන්නේ මේ අපිට ටෙලිපති පාවිච්චි කරන්න පුළුවන් බ්ලොක් කරන්න පුළුවන් ටෙලිපති කෝල් කර කර කියන්න තමයි වෙන්නේ ඉතින් ටෙලිපති VPN හරහා යනවා කියලා අද VPN කර ප්‍රසන්ටේෂන් එකක් කරා මිස් එක දැන් මෙහෙම ගියොත් මේ මැගසින් එකක් වගේ තමයි අපිට කරන්න වෙන්නේ CD එකක දාන්න බයිසිකලේ පදින බයිසිකලයක මේ මෙගාෆෝන් එක ගැට ගහගෙන අද ටෙක් කතා මේ ටවුන් එකේ අටේ දුව මෙගා බ්ලාස්ට් එකේ අපි කරමු ටෙක් කතා මෙගා බ්ලාස්ට් අද සීදුවේ සපුරා සමග ඔකොල්ලෙන්ට මඩ පාගන්න අපි බාගොතන මඩ දාගෙන ඉස්සරට වතුර <laughs> බෞතර වලියක් ගිල ගුටි ගාගෙන පොලිසියෙන් ඇල්ලා ගිතර කොල්ල හෝ ගැ සංගීත සදර්ශනට කියල දිනාද අම්බූනෑ කවුරු කියන්න හර නෑ ලොකු ඒවා ඕපන් ඕපන් ඕපන් එයා ඒවට යන්නේ ආම්බල බය ගාය කියල බය ඉසර අපේ ගමේ මම පයි කියලා තින ගෝඩමල පිළියන්න සලාතුරකින්න මේ සෝමාරය ගීත බල ගන ගෙදරින් එන වලි එවනට යන ගිල්ල දනි සලඟටක මටන සංගීත මේම සංගීතන ගෙතරෙන් ජයකුත්න එක දසම් මං පිළියන්දල නම් ගෙදට පයින්න අයි එන ගමන් ඉතාගෙනෙන්න අයින යන්න පාද ඒ ඇත්තටම ගත්තා අපි ගත්තා අතල් මුං කරන්නේ නැහැ නේද? තිය කිල්ලන්නේ නැහැ. කියලා සිරිපද කිල්ලන්නේ. ගිහිල්ලා දෙන්න. සිරිපද කම. සීගිරි සීගිරි ගින් දෙනවා. සීගිරි ගින් දෙනවා. අනිවාර්ය. එකපාර. ඔබ එකපාර. මම සිරිපද එකපාර. මම විතර තුන් පාරක් ගියා. මම <laughs> දෙපාරක් ගියා. ආ මගේ මං ඇඩි ඒක අතේ අම්මා බෞද්ධයෙකුට වෙන මං. නෑ නෑ මම බෞද්ධයෙක් අප්පු ඊට පස්සේ බල පස්සේ. <laughs> මම මොකද මේ දවස්වල ඕවා කියන්නේ. මේ ඇත්තනම් මේ ප්‍රශ්න තියන්නේ ඕක නෙමේ නැන වූ කතා කතා කරහම් මේ ෆෙස්බුක් කතා ඇත්තනම් ගත්තතෙන් ප්‍රශ්නලා තියනර කිසිව දෙයක් හොයන්න බලන්නතු ඉන්ෆෝර්මේෂන් ෂයා කරන්න කියල ප්‍රශ්නයන තිය ඇතරම් ෆෙස්බුක් තියන ඇත්ත කියල ෆෙක් නිස් ඕය මෙමයි තමන්ගේ තින පෞද්ගල තරසා බොරු පචාරය අපේ ෂයාෆස්තැන් තින් ආක්ටන හැබැයි ඔය විදිහට ටෙක් කතා සයා කරන්න කොච්චර වටිනා උත්තර දෙනෙක් අපේ කටහඬ අහලා සතුට වෙනවද? දවසකට කීයක් WhatsApp එකේම කිච්චර messages මිනිස්සු forward කරනවා. මට දෙන්නේ නැති මම block කරනවා. මමත් ඒ group වලින් අයින් මම කියන්නේ මට join වුණා. මට අර අපේ නෑන විතරයි මේ වගේ message forward කරන්නේ. ඒකට hina වුණාට පස්සේ ආයෙ වගේ. මම මම දෙන එකට එන ගහලා යනවා. මම notice කරේ බුද්ධික දැන් මේ email forward එනවා උඹලට එනවද? forward email නෑ දැන් නෑ. එනවනම් යන ඉස්සර උදේට හම ඊමේල් 30ක් විතර දිනන හිතට හරන්නේ <laughs> ඒක සබ්ජෙක්ට් එක පේන්නේ නැහැ කුරුල්ලෝ මල් බබාලයි <laughs> බූසොයි ඉස්සර වැටේ දැන් ඒ ඉවරයිනේ දැන් ඒ වෙනුවට තමයි මම ඉතින් Facebook කරාම ටික දිග ඇබ එක්ස්ලෝ ෆිඩ් එකයින් කරප එක්ස්ලෝ ෆිඩ් එකයින් ගැන ගැන කතා කර ඒකන හෙන්නම මමන අකමැති ඒක ඇත්තර ඔප්ෂණයක් කරන්න අපි ටෙස්ට් එක ඉඳලා තියෙන්නේ මෙච්චර කාලේ කාම්බෝධී කාම්බෝධිය ඒක අයිලන් ඒක අයින් කරමින්ද ෆේස්බුක් නැතුණත් කවන්නෑ ටික කාලේ <laughs> ඌ අප්පා ගෲප් <laughs> බල බල ඉන්න එකට ඒ ඇත්තට ඌන් ටෙස්ට් කරලා ඉවරුන හැටි මේක වැහුවනේ ටෙස්ට් එක ෆේල් ටෙස්ට් එක ෆේල් ඉතින් අන්තිමට ගියන් තියෙන ටෝප් පාවිච්චි කරන්න කියලා එච්චරයි මේ නම් හැමෝටම සුසතිය පැක්ගිය හර්ස ඉල්ලනසති පොලද නෑනෑ <laughs> බෝමරේන අපි මේ පාර පෝල්ලක තියම පෝල්ලක තියලා දිනපු කෙනාට සල්ලියම් නෑ මක්කර දෙමු <laughs> ඒ ගැන මට හම්බෙන්න දුකුත් <laughs> මං ආව මම හම්බ ඔබතම අරන් දෙන්න ආව අපි ලබන සිතේ ෆේස්බුක් කරලා තිබ්බොත් ෆේස්බුක් එකේ පෝල් එක දානවා පහල තිබ්බොත් ට්විටර් එකේ දානවා ඒකත් පහල තිබ්බොත් කෝල් කරලා කියනවා අපිට කෝල් හැත්ත හතයි අසූ නමයට ගූපන පුරෝලෙවන්න ඒත් පත්තරේ දම් අපි දම් ඔබගේ අදහස් ඇත්තට එතකොට අපි හැමෝම එනවා හැමෝගේ නම් ටික දාමු ඊට පස්සේ හැමෝම එනවා කියන එක උද්දාම දාතු ආවනේ එහෙමනොත් ඒක අරගෙන රැන්ඩම් එකකටද වෙන්නේ හැබැයි ඒක ගෙස් කරනකොට එක්කෙනෙක් දෙන්නේ රැන්ඩම් <laughs> එකකට දෙමු එහෙම නැත්තම් මෙහෙම chance එකකුත් දෙමු. ලන්ච් වලට එක්ක යනවා. ඔව්පට. එක්ක යන විතරයි. ඔව්. <laughs> අපි කන්නේ මේක කන්නවා හොඳට කාලා ඉන්න. මේ කඩේ නියමයි මල්ලි කෑමන නියමයි අපි අර මේ එක දවසක් අර වැල්ලි මේ හම්බුණානේ වැල්ලි නෙමෙයි මේ. වැල්ලි. කලබුතවන්න පොෂ් වැල්ලි. කොහෙද ඒක? බාවේ නෑ. අර ඉන්ඩිපෙන්ඩන්ස් ආ ආ ආ අපේ අර අපි ඒවගේ පොඩක් මේ ප්‍රශ්න කරන පෙස්බු කැරිය අපට එහෙම කරන්න වේ දැන් ඕදි කර බාල තිබ්බ තේ තැන කොහොමර ඒකට එක් කතා වැඩසටහන් තියෙනවා එක හුවක් කියන එතන විතර ගාලා අවුව කියන අර මොකද කියන්නේ එතන නම් ආදී කියලා පන්නනවා ඌ කියන්නේ ලෝරාගේ හුනෙට්ට හුනෙට්ට හුනෙට්ට එක් හු හු දෙකක් ගියොත් නෑ අනේ මොස්කෝඩ් කියමු මොස්කෝඩ් කියන්නේ ඉටස උගරට වෙත් කියන්න නොව කරන්න කතාල දෙලිත්තක සිප්ටරන්න ඇම්පැක් හදන්න පුල එල්ල හදල සිදරන්න ද ඒක හෝ කියන ඕක වෙනම චනල දර මට ඇතරම කඩෙන්සර්මයි අරම් ට්‍රන්ස්මිට හදනවන කඩෙන්සර් මයිකෙන් කතා කරම එන් හදාගන්න බෑ කඩෙන්සර් මයික කට ඇතුට දම සිරාවට කැන දත්ත ගතර සය උදර තද කරන්න ගන්න ගන්න නිවන් දහසක්. එහෙනම් එච්චරනේ. ඔව් ලබන සතිය හම්බ වෙනවා. ඔව්. සුබ රාත්‍රියක්. එහෙනම් තාක්ෂණය එඩිට් කරමු. හරි.